ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ වැඩමුළුවේ තුන්වෙනි දවසේ ධර්ම සාකච්ඡාවල දෙවෙනි දවසේ ඒ සඳහා ධර්ම සාකච්ඡාවට සූදානම් වීමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තිනවා. ඒ අනුව අපි සාකච්ඡාව පටන් අරගෙන කරගෙන යනවා. කරගෙන යන අතර වාරේ කාට හරි වෙන නැගිය යුතු දැනගත යුතු ප්‍රශ්න ප්‍රකාශන ප්‍රශ්න තියෙනවා නම් සභාවෙන් නගන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ සඳහා සූදානම් කරලා තියෙන මයික්ස් පාවිච්චි කරන්ඩ මේ වාර්තාගත වීමේ පහසුව සඳහා ඉතින් මේ මතක් කිරීමත් එක්ක මම යනවා පළවෙනි ප්‍රශ්නෙට. අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා යන ධර්මපස ඉන්ද්‍රිය ධර්මයන් වශයෙන්ද බල ධර්මයන් වශයෙන්ද අපතුල ඇති කරගත යුතු බව ස්වාමීන් වහන්සේගේ කරන ලද දේශනාවේ සඳහන් වුණා. එකම ධර්මයකින් දෙආකාරකින් අපතුල ඇති කරගන්නේ කෙසේද යනු පහදා දෙන සීක්වා මේක ඇත්තටම මේ සතිය එහෙම ගත්තොත් අට පොලක සඳහන් වෙනවා. සතිය සතිපට්ඨාන වශයෙන් ඉන්ද්‍රිය වශයෙන් බල වශයෙන් බොජ්ජංග වශයෙන් සහ මාර්ගාංග වශයෙන් වීඩියෝ ගත්තොත් නව පොලක සඳහන් වෙනවා. ඉතින් මේ දෙකක් පිළිබඳ ප්‍රශ්න අහන්නේ මේ නිත්‍ය සංඥාව නිසා මේ ධර්ම ඔක්කොම පෙරලෙන දේවල්. පෙරලෙනකොට හැම එකම එකින් එකට එකින් එකට මාරු වෙන ගතිය තියෙන නිසා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල එකම ධර්මයේ වැඩිම සඳහන් වෙන්නේ වීරිය ඒක නව පොලක සඳහන් වෙනවා ඊගාට සඳහන් වෙන්නේ සතිය ඒකට පොලක සඳහන් වෙනවා ඒ නිසා මේ එකම ධර්මයක් දෙආකාරකින් අප තුළ ඇති කරගන්නේ කෙසේද යන පහදා දෙනසේකවා මේක අපි ධර්ම දේශනාවේදී ක්‍රමක්‍රමයෙන් ඉදිරියට සාකච්ඡා කරනවා මම මේ වෙලාවේ කිරුවේ නිකන් හුදු මතක් කිරීමක් විතරයි මේ මොනම දෙයක්වත් ස්ථිර නිට්ටය කියන සංඥාවේ හිටියොත් ධර්මය අවබෝධ කරගන්න අමාරුයි ඒ හැම දෙයක්ම වෙනස් වෙනවා හැම දෙයක්ම පරිණාමයටපත් වෙනවා විපරිණාමයටපත් වෙනවා ඒ විපරිණාමයටපත් වීමේ මූලිකාංගය තමයි ආනාපාන සතිය විපරිණාමය ආනාපාන සති විවරණාමය යනකොට සද්ධාවත් විපරිණාමයටපත් වෙනවා. වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාව ඒ නිසා හැමදාම අපි භාවනාවේදී අලුත් දේවල් ඉගෙන ගන්නවා අලුත් ආකාර අලුත් සටහන් අලුත් ප්‍රඥප්ති ඉතින් මේ හැම එකටම විවෘතව යන්න ඕනේ මේ නමුත් අපි අර ඉස්කෝලේ ඉගෙන ගන්නකොට එක දෙයක් දැනන ඒක එහෙමමයි කියලා අල්ලගත්තට පස්සේ ඒක ස්ථිර සංඥාවක් ඇති වෙනවා. ඒ නිත්‍ය සංඥාව කඩන තමයි භාවනා කරන්නේ. මොනම දෙයක්වත් නැහැ නිත්‍ය. ඒ ඕනම ධර්මතාවයක් පෙරලෙන සුළු ගතිය තියෙනවා. ඉතින් අපි ධර්ම දේශනාවලදී මතු කරගනිමු මේ ප්‍රශ්නෙට ගැළපෙන විදිහට කොහොමද මේ ඉන්ද්‍රිය ධර්මයක් බල ධර්මයක් බාටපත් වෙන්නේ කියලා. ඊගා ප්‍රශ්නෙට මම යනවා ගරුතර ස්වාමීන් වහන්සේ ද්වේමේ අන්තායන ධර්ම ශ්‍රවණය කිරීමෙන් යෝනිසමනස්කාරය යයි ඔබ වහන්සේ ඊයේ ධර්ම දේශනාවේ දේශිතයි මධ්‍යම එයි මධ්‍ය කුමන ධර්මතාවයක්ද පවතින්නේ මජ්ක්‍ධිමා පටිපදා යන්නද ද්වේමේ අන්තායන ධර්ම ශ්‍රවණය කිරීමෙන් යෝනිසමනස්කාරය කාර්යයන් යයි අද්වේ මේ අන්තයන ධර්ම ශ්‍රවණය කිරීමත් යෝනිසෝ මනස්කාරක් යයි ඔබ වහන්සේ ඊයේ රාත්‍රී ධර්මදේශනයේදී දේශිතයි. එහි මධ්‍ය කුමන ධර්මතාවයක්ද පවතින්නේ? මජ්ක්‍ධිමා පටිපදා යන්නද? ඇත්තට මේ ද්වේමේ භික්කවේ අන්තයන්වේක ධර්ම ශ්‍රවණය කිරීම යෝනිසෝ මනස්කාරයටත් වඩා ද්වේමේ භික්කවේ අන්තා කියනකොට සුත්තමේ ඥානෙ වැඩෙනවා කියන එකයි මට කියන්න වෙලා තිබුණේ. ඉතින් ඒක මේ අවබෝධ කරගෙන තියෙන්නේ ඒක මේ යෝනිසෝමනසිකාර කියන වචෙන්ට යොදාන ඉතින් යෝනිසෝමනසිකාරත් වක්‍රාර්ථයෙන් වක්‍ර උදව් නොවෙනව නෙවෙයි. ඉතින් මේ බුදුජානනාංශයේ ධම්මචක්කප්පවත්තන සූත්‍රේ පටන් අරගන්නේ අතහල යුතු ගොරෝසු අන්ත දෙක දක්වලා ඊට පස්සේ උබෝවන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා ප්‍රතිපදා තථාගතේන අபிසම්බුද්ධා කියලා චක්කුකරණී ඥානකරණී මේ අන්ත දෙක දැන් පෙන්නලා මේක යන්න එපා මේ දෙක නැතුව මධ්‍ය ප්‍රතිපදාවේ යන්න කියලා පෙන්වන්නයි දැනට දාන්න ගොරෝසු ප්‍රකට වැරදි අන්ත දෙක පෙන්වනවා. හැබැයි වැරදි අන්ත දෙක පෙන්වන්නේ ඒක නාස්තික මුන්දෝත්සාහය කරන කෙලෙස් වලට උදව් කරන්නේ නෙවෙයි ආස්තික දෙයක් පෙන්වන්න සාපේක්ෂ වශයෙන්. ඉසල නරක පෙන්නලා ඒ දෙක නැතිවීමෙන් ලැබෙන ඒ දෙක දුරු කිරීමෙන් ලබන මධ්‍යම ප්‍රතිපදාවේ තියෙන ආනිසංශ පෙන්වන්නයි මේ අන්ත දෙකේ ආදීනව පෙන්වන්නේ ඒ නිසා මේකේ අන්තිමට අහලා තියෙනද මජ්ක්‍ධිම ප්‍රතිපදා යන්නද කියන එක ඔව් කියලා වෙනවා ඒකටම කියන්න පුළුවන් ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා එහෙම නැත්නම් මේ රූප ගැන බලනවනම් ආපෝ ධාතුවේ තියෙන වැగిරෙන පිටු කරන දෙක අන්ත දෙක තේජෝ ධාතුවේ තියෙන උණුසුම සිසිල සාන්ත දෙක මේව නැති අවකාශ ධාතුවේ ওই කිසිම අන්තයක්වත් නැහැ මැද තියෙන. වේදනාව බලනකොට සැප දුක් දෙක මැද තියෙන අදුක්කම සුඛ වේදනාව. আদি වශයෙන් හැම ස්කන්ධයකම අන්ත දෙක පෙන්නනවා මැද පෙන්නනවා. ඉතින් එක එක එක එක උපාදාන ස්කන්ධවල එක එක හැටියට මේ අන්ත දෙක සහ මැද සවිස්තර දේශනාවක් යනවා මම හිතන අපි මේ අරගත්ත සූත්‍රයේදී කොටිකාම සූත්‍රයේදී අපි අල්ලාගෙන තියෙන දැනට රූපස්කන්ධය පිළිබඳව ඒ එක එකක් ස්කන්ධ පිළිබඳව කතා කරනකොට අපිට මේ අන්ත දෙක සහ මැද පිළිගන්න සිද්ධ වෙනවා රූපස්කන්ධේ නැත්නම් ආස්වාස ප්‍රසවාසයේ අන්ත දෙක තමයි මැදයි මුල ආස්වාසයේ මැද සහ ආස්වාසයේ මුල අන්ත දෙක වශයෙන් සලකනවා ආස්වාස ප්‍රසවාසයේ අග දැකීම ආස්වාසයේ අග දැකීම සහ ප්‍රසවාසයේ අග දැකීම මැදියම් ප්‍රතිපදාවසින් තමයි මේ මජ්ජි සූත්‍රයේදී සඳහන් කරලා තියෙන එක මම හිතන ධර්මදේශනාදීත් මම මතක් කරයි කියලා. ගරුතර ස්වාමීන් වහන්සේ මට භාවනා කරන අවස්ථාවේදී හිත විසිරෙන අතරම නිතර ඉරියව් මාරු කිරීමට සිදුවේ. වේදනාවන් නිසා ඒට ඔබ වහන්සේගෙන් උපදේශයක් පතමි. ඉතින් මේ මම හිතන මේ පර්යංක භාවනාව තමයි මේ භාවනාව කියලා සඳහන් කරලා තියෙන්නේ. මේ කියන කෙනාට සක්මනේදී කොහොමද මේ වැඩ කරන්න කියලා කිව්වොත් මට පුළුවන් උත්තරේ වාගන්න. සක්මන් භාවනාදී ওই කියන විදිහට ඊතර විසින ගතිය තියෙනවද? නිතර ඉරියව් මාරු කරන්න හිතෙනවද? ওই කියන විදිහට වේදනාව තියෙනවද කියලා බැලුවොත් හුඟක් වෙලාවට වෙනස් උත්තරයක් ලැබෙයි. ඒ නිසා මේ මේ ප්‍රශ්න කරන කෙනාගේ මම ලා හිටිනවා මට කරුණා කළා මේ සක්මන පිළිබඳව කියන්නේ එතකොට අපිට ඒකෙන් උත්තරයක් හොයන්න පුළුවන් කියලා. මම මේ ප්‍රශ්නේ යගුවේ සක්මන් වෙලාවේදී නම් මට වේදනාවක් දැනෙන්නේ නැහැ. වැලි වැලි වල වැලි භාවනා කරනකොට එරීමක් ඒකම යටිපතුලේ දැවිල්ලක් වාගේ ඇතිවීමක් තමයි තියෙන්නේ. ඒ වුණාට දෙපය නම් සැහැල්ලුයි. සැහැල්ලුවෙන් ගමන් කරන්නට පුළුවන්කම තියෙනවා. සිතුවිලි නම් ඒ සක්ම භාවනාවේදීත් විසිරින ගතියක්මයි තියෙන්නේ. ඉරියව් මාරු කරන තන වුමනා කරන්නේ නැහැ. සක්මන් භාවනාවේදී. හිත විසිරෙන ගතිය වැඩිපුර තමන් අත්දකින්න සක්මන් කරනකොටද පරියන් කියනකොටද? සක්මන් කරනකොට. පරියන් කියනකොටත් වැඩිය හිත විසිරෙන ගතිය එතකොට මේ විසිරෙන හිත අතීතයට යන එකක්ද අනාගතයට යන එකක්ද ආසාවල් නිසා යන එකක්ද තරහාවක් නිසා යන එකක්ද හිත තමන්ට තේරෙන්නේ නැතුව විසිරෙන ගතියක්ද නැත්නම් හිත හැංගෙන ගතියක්ද විසිරෙන ගතිය හැංගෙන ගතිය අතාරිමු මේ ආසාවල් නිසා පිට යනවද තරහවල් නිසා පිට යනවද අතීතය නිසා පිට යනවද අනාගතය පිට යනවද කියලා ආරේ ගත්තොත් මොන විගේ ආරයක්ද පේන්නේ හිත විසිරෙන අනාගතය ගැන තමයි සාමාන්‍යයෙන් අනාගතය ගැන සැලසුම් ඔව් එතකොට මේක සාමාන්‍යයෙන් කියනවා අනාගතය පිළිබඳ සැලසුම් කිරීම තරුණ වයසේ ඉන්න පිරිසට සහ බටහිර සංකල්පවල ඉන්න කට්ටියට වැඩි ගණනාකි ගෑනුන්ට යන්නේ නැහැ ඒ ඉතින් අනාගතය කියලා ඉතින් මලකට කියලා මිනි පෙට්ටි කියලා තමයි පෞද්ගලික ජීවිතය ගැන නෙමෙයි අනාගතය ගැන කියලා කියන්නේ. ඔව්. සාමාන්‍යයෙන්ම මම සමේදිත් අන්සදෙදිත් මේ වගේ භාවනා වැඩසටහන් වගේ දේවල් වල යෙදෙනවා. ඒ කියන්නේ භාවනාවේ ප්‍රතිඵල ඉදිරියට ගන්න තියෙන වගේ අදහසක්ද? ඒ ඒකදී හිතන්න තියෙන්නේ ඒක මේ ප්‍රාර්ථනා කරපමණින් ලැබෙන්නේ නැහැ. බුදුජානසිකේ දේශනා තියෙනවා නකෝපණී තම්බික්කවේ ඉච්ඡේව පත්තම්බං කියලා. මානි කැමැත්තකින් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ කියලා තියෙනවා. ඒකට අවශ්‍ය හේතු සම්පාදනය කරන්න. නැත්නම් කැමැති උච්ච පමණින් ඉච්ඡේ කියලා කියන්නේ කැමැත්තට කැමැත්ත පමණින් මොකුත් ලැබෙන්නේ නැහැ. ඒක බලාපොරොත්තු වෙලා බෑ. ඒ නිසා හිතන්න තියෙන්නේ මේකයි මට බාධා. අනාගත පිළිබඳව මට මෙන්න වේවා කියලා කල්පනා කරුවා ඇති වැඩක් නැහැ. කරන්න තියෙන්නේ ඒ වෙනුවට සතිය පවත්වන එක. එහෙම මේ වෙන අතර වෙලා හිටන් එහෙම නැවත සැරයක් මේ භාවනාවට යෙදෙනවා. ඒ පිපිලිය ආපුවාම මේ සක්මන නවත්තලා මම මේ මෙඩවෝට් ඒකත් එක්ක උපදේශයක් සක්මන් කරනකොට හිතවිලි බහුල වෙනවා නම් සක්මන නතර කරලා හිටගෙන ඉන්නේ කියනවා. හිටගෙන හිතනවා හිතනවා හිතනවා කියලා මෙනෙහි කරනවා. මොකද සක්මන් කරන්න හිතණ්ඩයි ගියොත් අර සක්මන් කිරීමට වෙන අල්ලපනල්ලේ හිතවිලි වැඩි වෙනවා. ඒ නිසා කියනවා හිතවිලි බහුල වෙනවා නම් පාලනය කරගන්න වැඩි විදියට සක්මනේ හිටගෙන හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිත පිට යනවා හිත පිට යනවා කියලා මෙනෙහි කරන්න කියනවා. ඒකල වෙල ඒක කීකරු වුණාට පස්සේ තමයි සක්මන් කරන්න කියන්නේ. එහෙම කරනවා. ඒක ඒව ඒව ඇත්තටම මේ තියෙන කාණිතික පරියන්කේදී වේදනා ප්‍රශ්නෙට උත්තරේ හම්බෙන්නේ සක්මනේ. හොඳට සක්මන් කරලා ගිහලා වාඩි වෙච්චාම වේදනාව එනවා අඩුයි. ඒ නිසා හොඳට සක්මන් කරලා බලන්න. ඊට පස්සේ පරියන්කයේදී හිත විසිරෙන ගතිය එනවනම් ගණනා ක්‍රමය කියලා එකක් තමයි කියන්නේ. ගණන් කරන ක්‍රමය කියලා කියන්නේ ආනාපානෙද කරන්නේ. ඔව් ආනාපානෙ කරනකොට හිත විසිරෙන්නේ නැතුව සිද්ධ වෙන ආනාපාන ගණන් කරන්න කියනවා. ආස්වාසයි ප්‍රස්වාසයි එකයි ආස්වාස ප්‍රස්වාස දෙකයි ආස්වාස ප්‍රස්වාස තුනයි හතරයි පහයි එතෙන්ද හිතවිල්ල කණන් ආයකට එනවා. හිතවිල්ල කාවේ නැත්නම් අටට යනවා ආයකට එනවා අටට යනවා ආයකට එනවා මේ ගණන් කරන ක්‍රමයේ යනකොට සාමාන්‍ය තද බල මේ හිතවිලි නෙවෙයි නම් කඩා ගන්න පුළුවන්. ඒ නිසා ගණනා ක්‍රමය කියලා මේකට කියනවා කුසනා, තපනා, ගණනා, අනුබන්ධනා කියලා අපේ ඔය අටුවාවේ ක්‍රම රාශියක් පෙන්ලා දීලා තියෙනවා. ඒකෙදි ගණනා ක්‍රමය දෙන්නේ හිතට වැඩ වැඩි කරන එක. අර අරමුණ ආස්වාද ප්‍රසවාස කියලා මෙනෙහි කරනට අමතරව ඉලක්කම ගණන් කරනවා. ආස්වාද ප්‍රසවාස 1යි, ආස්වාද ප්‍රසවාස 2යි, ආස්වාද ප්‍රසවාස 3යි කියලා ගණන් කරනකොට ගණන් කරනකොට ඒකත් හුඟක් දුර යන්න එපයි කියනවා අටට ගිහිල්ලා ආයකට එන්න කියනවා ආයතට එනවා ආයකට එනවා. කොහොම රවුන්ඩ් දෙකක් තුනක් ගමන් කරනකොට ගණන් ගන්න හුඟක් වෙලාට අඩු වෙනවා. හැබැයි හුඟක් වෙලාවට මම අර ප්‍රශ්නේ අහුවේ ඔය හිත විසිරෙන එක ඉරියව් වෙනස් කරන එක වේදනා ප්‍රශ්න හුඟක් අඩුයි පරියන් සක්මනේ. සක්මන් කරන වෙලාවදී කරගෙන කරගෙන යනකොට අර හොඳට පොළවේ පායේ වදින එක බල බල යනවනම් එහෙම හිත දුවන ගතිය හුඟක් අඩු වෙනවා. නමුත් මේ කට උතරේ හැටියට කියුනේ සක්මනේදී හිතවිලි එනවා වැඩි කියන එක. හ්ම්. ඒ නිසා හොඳට බලලා අනාගතය පිළිබඳ හිතවිලි කියලා දන්නවනේ ඒක ලොකු තමන්ම තමන් සොයා ගැනීමක් හොඳ දෙයක්. ඒක බලලා මේ කැමැත්ත කැමැත්ත පමණින් හරියන්නේ නැහැ. ඒ වෙනුවට කරන්න තියෙන්නේ සත්‍ය වැඩි කරගන්න එකයි. ඒක හිතට සුතමේ ඥාන වශයෙන්, චින්තාමේ ඥාන වශයෙන් වද්දා ගන්න ඕනේ. ප්‍රාර්ථනා කරපමණින් ලැබෙන්නේ නැහැ ප්‍රතිඵල. කළ යුත්තේ කරන්න ඕනේ. ස්වාමීන් වහන්සේ මම මේ ආනාපාන සතියේදී දැන් මගේ හුස්ම රැල්ල නොදැනීම් තත්ත්වයටපත් වෙලා තියෙන ඒත් ඉතින් ආනාපාන සතිය දිගටම කරගෙන යනවා නේද? වුණ නොදැන්න තත්ත්වයටපත් වෙලා තිනවා. එහේ. ඔව්. ඒ කොටත් ආනාපාන සතියම ඉස්තිරීත් කරනවනේ. ඔය එතකොට එතකොට මේ තමයි දැක දැක දන දන ගොරෝසු ආනාපානේ සිවුම් වෙන බව පේනවනම් මතක තියාගන්න ගොරෝසු එකට වැඩිය ආනාපානට වැඩිය හොඳයි සිව්ම ආනාපානේ. සිව්ම ආනාපානට වැඩිය හොඳයි අතිසිව්ම ආනාපානේ. අතිසිව්ම ආනාපානට වැඩිය හොඳයි නොදැනෙන ආනාපාන. එකකින් එකකින් ප්‍රතිස්ථාපනය කර කර ප්‍රතිස්ථාපනය කර කර යන එකයි කියන්නේ. ඒකල ගිහිල්ලා බලන්න කිසිම අරමුණක් එල්ලයක් නැහැ. ඒත් හිත දඟලන්නේ නැත්තම්. අරමුණ කෙල්ලිලා හිටිය හිත අරමුණක් නිමිත්තක් සංඥාවක් නැතුවත් නොසලී ඉනවනම් ඒක ඊට වැඩිය හොඳයි. ඒ නිසා ගොරෝසු වෙනකොට මේක සියුම් කර ගැනීමට දිගක් වෙලා බලائیں. සියුම් වුණාට පස්සේ අති සියුම් කිරීම සඳහා ඒ විදිහටම යනවා. අති සියුම් වුණාට පස්සේ මේක නොදැනී යන කම්ම යනවා. ඉතින් එහෙම තියෙන කෙනෙක් කොහොමද මේ හිතේ හිත විසිරෙන ගතිය වැඩි කියලා චෝදනා කරන්නේ? දෙකක් මේ කතා කරන්නේ. ඒ කියන්නේ ඒ ඒ වෙනකොට එනවා ඒක ඉතිරීමක් ඒ වගේ වෙනවා. ඉතින් ඉතිපිලි තුරට යාමක් පිට භාවනාවෙන් පිටට යාමක් වෙනවා. නෑ එහෙම යන්නෙම නැතුව නතර කරන්න බෑ. නමුත් එහෙම ගියත් Tamanට පුළුවන් නම් ආනපනේ සිවුම් කරන යන පැත්තට යන්න ඒක ලොකු ජයග්‍රහණයක්. ඒ අපව ගන්න පුළුවන්. එච්චරයි. එතකොට අර හිත පිට යනවා කියලා නිකන්වත් කියන්න බෑ. හිතට කියනවනේ බොහොම හොඳ හරිසෝක් ඔය හරි හොඳයි කියලා හිපිටාත ගන්න යන එකයි තියෙන්නේ. නරක දේවල් කියන්නේ යන්න හොඳ නැහැ. මොකද හිත තැම්පත් වෙනවා කියලා කියන්නේ ලොකු එකලසක්. ලොකු දේවල් වල පළගස්මක්. එතකොට ඔය හිත හිත යනවා වගේ ගොරෝසු ගති ගොඩක් අඩු වෙනවා. ඒකත් බලන්න ඕනේ හිත තැම්පත් වීම සඳහා තැම්පත් වෙච්ච වෙලාවක ආසන්නෙන් බලපාපු කාරණා ටික තේරුම් අරගෙන ඉව නැවත නැවත සපෙලා දීලා පුළුවන් තරම් හිත සංසිද්ධ වෙන පැත්තට යනකොට මේ ඒකේ රසය දන්නවනම් විසිරෙන හිත නිකම්ම ලැජ්ජාවටපත් වෙනවා. විසිරලා කෙලස්නේ. දැන් අපි ඊගාව ප්‍රශ්නට යනවා. එන්න සක්මන් භාවනා කිරීමේදී පාය ඔසවනවා තබනවා වෙනුවට උකුල් ඇස හිටිතර පාදාංගිලි දක්වා දිග ඇරෙනවා නැමිනවා දිහා බලමින් අට්ටික සංඥා සක්මන් භාවනායේ යෙදුනට කමක් නැත යෙදුනට කමක් නැත ගරු ස්වාමීන් වහන්සේ මේ භාවනාදී හිත එකතන් වූ විට ඇටසැකිල්ලක් ඇවිදිනවා වගේයි සමහර වෙලාවට පේනවා පේනුනට කමක් නැද්ද මේ ගැන ඔබ වහන්සේගේ හේතුව පහදා දෙන්න එච්ච මේක ඇත්තටම මේ මට මෙතෙන්දයි ගෙනියන්න වෙන්නේ භාවනා කරනවා කියලා කරන දෙයි භාවනාදී තමයි සිද්ධ වෙන දෙයි. හිතලා කරන දේ සහ සිද්ධ වෙන දේ දිහා බලනකොට සක්මන් කරන වෙලාවේදී වම දකුණ වශයෙන් පොළවේ ගැටීම තමයි කල යුත්තේ. ඒකෙදි හොඳටම මම පළවෙනි දවසේ උපදේශ පන්ති දුන්නා. එහෙම කරගෙන යනකොට වම තියෙනවා දකුණ තියෙනවා බලහන යනකොට ඇට සැකිල්ල මේ ඇටේ වැඩ පිළිවෙල පෙනුනට කමක් නැහැ. ඒක බලන්න භාවනා කරන්න එපා. මම දන්නේ මේක මම මට කොහොම කියනවද කියලා. කල යුත්ත නම් වම දකුණයි. ඒක කරගෙන යනකොට මොනව පේනවා කමන්නේ. ඇට දැකිල්ල පේනවා කමන්නේ, පිළිකුල දැනුවක් කමන්නේ, කීබේ කර දෙන්නක් වගේ වැටුණක් කමන්නේ, ආයාසයෙන් කරන්නක් වශයෙන් වැටුණක් කමන්නේ. එතකොට මේ කියන විදිහට උකුල් ඇටේ සිට පාදාංගලි දක්වා දිග ඇරෙනවා නැමින දිහා බලමින් අට්ටික සංඥා ක්‍රමයටදී භාවනා කරන්න යන්න එපා. කෙරුණාට කමක් නැහැ. මම දැන් මෙහෙම කියනකොට තේරෙනවද කියලා. කළ යුත්තේ වම දකුණ. ඒක කරගෙන යන්න. එතකොට මොනවද වෙන්නත් කමන්නේ. ඒකෙන් පිටපැන්න වෙන දේ කරන්න ගියොත් මේ මට අමාරු උපදෙස් දෙන්න. ඒ නිසා එව්ව පෙන්ුණාට කමන්නේ. එව්ව කෙරුණාට කමන්නේ. Taman taman දැනගන්න මම මේ භාවනාදි කරන්නේ මේ දකුණ වම වශයෙන් කරගෙන යන එකයි. හුදුවට පෙර කරන ලද පෙර භාවනා අත්දැකීම් නිසා අට්ටික සංඥා මතුවෙනවා නම් Tamanට වැටෙන්න ඉඩ තියෙනවා මේ කකුල දිගේ ශක්තිය සම්ප්‍රේෂණය වෙන හැටි. ඒක යෙදුනට අට්ටික සංඥා භාවනා කරන්න යනකොට ඒක පේන්න අරින්න Taman නිතර වම දකුණු වශයෙන් තමයි ගෙනියන්නේ. එහෙම කරගෙන යනකොට ටික වෙලා ගියම නිකන් ඇට සැකිල්ලක් ඇවිදින වගේ දැනේ. නමුත් ඒ ඇට සැකිල්ල ඇවිදිනකොට උනත් ඔය වම තිනකොට වම කියලා දැනෙන ගැනීම දකුණ කිනකොට දකුණ දැනෙන දැනීම තියෙනවනම් පැටලෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ භාවනා කර කර සංඥාවක මේ මනෝ විකාර කරලා කොටු වෙලා ඉන්නවද කියලා අල්ලන්න බෑ. දැන් පොළොවේ ඇදී තිනකට මනෝ විකාරයක් නැහැ. මේක හොඳටම තේරෙනවනේ. ඒ නිසා භාවනා කරන්න ගියාම හුඟව දෙනෙක් මේ කොංගක් වෙන්නේ පරියන්කේදී ඇස් දෙක වහගෙන ඇස් දෙක අරගෙන ඉන්නකොට වෙන අඩුයි. නමුත් ඒ නිසා මට නම් තේරෙනවා කියන්න ඕන දේ වැටහෙනවද මන් දන්නේ. වම දකුණු වශයෙන් භාවනා කරන්න කරනකොට අට්ටික වශයෙන් පෙන්ුණාට දෝෂයක් නැහැ. හැබැයි ඒක දිගේ පිටිපස්සේ යන්න එපා. නිතරම වම දකුණු වශයෙන් කරගෙන යන්න. එතකොට සම්පූර්ණ ඇටසැකිල්ලක් ඇවිදිනා වගේ පෙනුනත් දෝෂයක් නැහැ. Taman බලන්න ඕනේ මේ වම තියෙනකොට වම දැක ගන්න පුළුවන් ගතිය, දකුණ තියෙනකොට දකුණ දැනෙන ගතිය තියෙනවනම් පැටලෙන්නේ නැහැ. එහෙම නැත්නම් හිතවිලි එහෙම නැත්නම් චින්තාමය භාවනාවක් කරනවද ප්‍රත්‍යක්ෂදී කියලා අල්ලන්න අමාරුකම නිසායි මම මෙහෙම මොනවද මේ පිරිසුදු කිරීමක්, නිවැරදි කිරීමක් කරලා දෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය බලන විට මුල මැද අග යනු ආශ්වාසය කරන විට වායු ගෝලයේ සිට ශරීර අභ්‍යන්තරයට වායු ධාරාව ගමන් ගන්නා ස්වභාවය අනුවද මෙම මුල මැද අග ලෙස බලන්නේ යන්න පැහැදිලි කර දෙන්නේ නම් කාරුණික වෙමි. ඇති මේක ඇත්තටම මේ අර ප්‍රායෝගිකව කරන්න ගියාම নানা ප්‍රකාර ප්‍රශ්න මතුවෙන නිසා ප්‍රශ්නේ සාධාරණයි. මම දෙන්නම් මෙහෙම නිදර්ශනයක්. එතකොට බලමු තේරෙයිද කියලා. තමන් කල්පනා කරුවොත් නමං ගේට්ටුවක ඉන්න මුරකාරයෙක් කියලා. කාවල්කාරයා. ගේට්ටුවේ ඉන්න වොචර්. එතකොට ඒ ගේට්ටුවෙන් පෙරහැරක් ඇතුළට එනවා. එතකොට එයා තමන් ගේට්ටුවේ ඉඳකට මේ ඉස්සල්ලාම කතකාරය ඇතුණා කියලා මුල දකිනවා. ඊට පස්සේ දිගට පෙරහැර ගිහලා අන්තිමට උන රන්දෝලිය ගියාට පස්සේ පෙරහැර ඉවරයි. ඉතින් එතකොට මේ මුල මේ මැද මේ අග කියලා දකිනවා. ඒ වගේ හුස්ම ධාරාව ඇතුළට යනකොට වැදීම පටන් ගන්න පළවෙනි තැනදීම මුල. ඊට පස්සේ නාස්පුඩු පුරවාගෙන ගිහලා ඉවර වෙන තැන අග. ඒකට මේ සමහර මේ නිදර්ශන වලින් තේරුම් ගන්න වැඩි නිසා මම මේ කියන්නේ. නැවත මම ප්‍රශ්නේ කියනවා ආනාපාන සතිය බලන විට මුලමදාග යනු ආශ්වාස කරන විට වායු ගෝලයේ සිට ශරීර අභ්‍යන්තරයට වායු ධාරාව ගමන් කරනා ස්වභාවය අනුවද මෙම මුලමදාග බලන්නේ යන්න පැහැදිලි කර දෙන්නේ නම් කරුණික වෙමි. ආනාපාන සතිය බැලීමෙන් රාග ద్వේෂ මෝහ හිතේ නිවත්වන්නේ කෙසේද යන්න පැහැදිලි නොමැත. ඒද පහදා දෙනෙමින් අයදිමි. මෙච්චිතින් අයදිමි. අපි හිතමු ආස්වාස වාතයේ වැඩ කරන වෙලාවේදී ඇතුළට යන වෙලාවේදී තමන් ආස්වාසයේ බව ප්‍රස්වාසයේ නොවන බව සද්දයක් වේදනාවක් නොවන බව හොඳට දන්නවනම් ඒන ආස්වාසයට ආශාවක් ඇති වෙන්නේ රාගයක් පහළ වෙන්නේ මේ ගන්න හුස්මට රාගයක් පහළ වෙන්නේ නැහැ. අනේ නොදකින් මේක කියලා තරහක් පහළ වෙන්නේ නැහැ. මේක ආස්වාද ප්‍රසවාස කියලා කලකොල බවකුත් පහළ වෙන්නේ නැහැ නේද? ඒක රාග ద్వේෂ මොනෑ ඕකට තමයි. එහෙම නැතු ඒ ඇවිල්ලා මේ මයි ළඟ රාගේ එහෙම නැහැ කියලා වතවන්ලා කතා කරලා එම යන්න කවුරක්වත් හම්බෙන්නේ නැහැ එතන. තමන දේනුවේ බලන ආස්වාසයේ හුස්ම රැල්ලට රාසාවක් පහළ වෙනවද? ඒ බලන හුස්ම රැල්ලට ද්වේෂයක් පහළ වෙනවද? මේ ගන්න හොල්ද පිට වෙන හුස්මද කියලා කලකොල භාවයක් පහළ වෙනවද? එහෙනම් රාග දෝෂ මොහ තියෙනවා. මේ බුදුහාමුදුර අපිට දීලා තියෙන ආනාපානය හුස්මේ තරහක් පහළ වෙන්නෙත් නෑ ආශාවක් පහළ වෙන්නෙත් නෑ. ඉතින් ඒක අල්ලගෙන දිගටම හුස්ම දිහා බලන්න හිටියොත් මේ රාග නැති, ద్వේෂ නැති, මෝහ නැති චිත්තක්ෂණේ දිගට යනවා. අදහන්න අමාරුයි කෙටි වෙලාවකට විනාඩි 30ක් 40ක් විතර ඉඳලා බලන්න කොච්චර සාන්තියක් එනවද කියලා. ආනපාන විනාඩි 30ක් 40ක් ඉඳලා බලන්න කොච්චර සාන්තියක් එනවද මෙච්චර මේ කෙලෙස් සහිත ලෝකේ මෙච්චර චිත්තක්ෂණ ගාණක් මම රාගයෙන්, දේශයෙන්, මොහෙන් තොරව ගත කරා කියලා ඒ තේරෙන මට්ටමට එන්න ටික වෙලාවක් යනවා. පහුවෙනකොට නම් යනකොටම තේරෙනවා. හොඳට හිතට වද්දා ගන්න ඕනේ. ඒක නිසා මේ හිතා ගන්න බෑ මේ මේ කාම ලෝකේ අපේ චිත්ත ප්‍රවෘත්ති රාගෙන් ද්වේෂයෙන් මොහෙන් වෙන් කරන්න පුළුවන් කියලා. මොකද ඒ තරම්ම මේ ලෝකේ කාමේ තියෙන. නමුත් බුදුරජාණන්සේ කියනවා මෝහ පටල සංසාරේ පුරාට බැඳිච්ච මෝහපටල එක චිත්තක්ෂණයකින් කපනවා. සතිමත් එක චිත්තක්ෂණයකින් සංසාරේ පුරාට ආපු මෝහපටල කපන්න පුළුවන් ආස්වාසේ ආස්වාසේ බව දැනීමෙන්. ප්‍රස්වාසේ ප්‍රස්වාසේ බව දැනීමෙන්. වම තිනකොට වම තින බව දන්නවනේ. දකුණ තිනකොට දකුණ දන්නවා. ඊට පස්සේ යනකොට එනකොට කනකොට බොනකොට ඕන වැඩකදී කරන වැඩේ මුළු හදින් කරනවා නම් එතන රාග ద్వේෂ මොහ නැහැ. හිතා ගන්න බැරි එක නම් හිතනවා මට හිතන්න පුළුවන්. නමුත් මේ බුද්ධ දේශනාවේ සඳහන් වෙලා තියෙනවා. දිගට කරගෙන යනකොට Tamandම තේනවා සෑහෙන ඉස්පාසුවක් සෑහෙන අර කෙලෙස් වල තියෙන දාහය දවන, තවන, පෙළන ගතිය නැතුව නිකන් කාන්තාරේ ගිය මිනිහා කෙම්බිමකට ගියා වගේ මේ කෙලෙස් නැති ප්‍රදේශයේ කුට්ටියක් අහු වෙනකොට තේරෙන පටන් ගන්නවා. ඊගා ප්‍රශ්නේ වායු රූපේ තේරුම් ගැනීමට ආනාපාන සති සූත්‍රයේ බොහෝසේ උපකාරී වුණා. පඨවි තේජෝ ආපෝ ධාතු පැහැදිලි කරන සුසු සූත්‍ර දේශනා මොනවාද? සතිපට්ඨාන සූත්‍රය සහ ගිරිමානන්ද සූත්‍රය අසා තිබෙනවා. තේජෝ ආපෝ ලක්ෂණ ප්‍රධාන කරගන්නා සූත්‍ර දේශනා කීපයක් මතක් කර දෙනු වෙනවි ධාතු විභංග සූත්‍රය කියවන්න. එතනින් ගියාම රාහුල වාද සූත්‍රය ඒ සූත්‍රවල හරියට වෙන් කරලා සරුවචනාංශයට පොඩි ළමයෙකුට අයන් ආයන් කියලා දෙන්න වගේ විස්තර කරලා දෙනවා ධාතු විභංග ඒ වගේම මට මේ වෙලාවේ මතක් වෙන එක මම කියන්නේ රාහුලවාද සූත්‍රවල එක එක එක එක මේක මෙහෙමයි මෙහෙමයි කියලා විස්තර කරන්නේ නමුත් මේ ධාතු ගැන හොඳ විස්තරයක් කතා කරනවා. ඇත්තට මේක පිළිබඳව වැඩි විස්තර නම් හම්බ වෙන්නේ ගොඩක් වෙලාවට අතු ආයුගයේදී. බුද්ධජනසේ පින්නම් පෑවට අවුරුදු 1000කට විතර පස්සේ ලියන ලද පොත්වල ගොඩාක් මේක වෙන් කරලා එක එක ධාතුයේ ලක්ෂණ රසපච්චපට්ඨාන පදට්ඨාන වෙන් කරලා හරි ගැසලා තිනවා. ඒ වුණා අභිධර්මයේ උගන්වනවා අභිධර්ම කාර්යෝ අවාසනාවට වගේ භාවනා කරන්නේ නැහැ. ඌව කටපාඩම් කර කර ඉන්නවා. ඒකල හිතනවා නිවන් දකි කියලා. එහෙම නැහැ පොතේ එහෙනම් කරලා තියෙන්නේ අරක මේ පුස්කොළ පොතක ලියලා ගහන්න ගෑනු ඉල් කරලා ගහන්නේ වගේ කහණේ ගහගෙන ඉන්න එකයි තියෙන්නේ පුස්කොළ පොත්වල වයිස්ලා ඉස්තු ලියලා එහෙම කෙරුවා නිවන් දකින්නේ ඒ නිසා වැටහෙනත් එකත් එක්ක තමයි යන්න ඕනේ. වැටහෙන එකත් එක්ක බණ අහමින් ධර්ම සාකච්ඡා කරමින් යනකොට දවසකට 1 2 3 4 අපි 1 2 3 4 ඉගෙන ගන්නවා වගේ ඉගෙන ගන්න පුළුවන්. කොහොම හරි ඒකත් යන්න ඕනේ. සුතමේ ඥානයත් යන්න ඕනේ. භාවනාමය ඥානයත් එක්ක. අවසරයි ස්වාමීන් වහන්සේ මේ දැන් භාවනාව ගැන ප්‍රශ්නයක් නෙවෙයි. මට හිතට දැනෙන ප්‍රශ්නයක් ගැන කියන්නේ ඔබ වහන්සේගේ දේශනාවේදී පහුගිය දිනක අපිට සඳහන් කළා ස්වාමින් වහන්සේට පූජා කරන එක සාසනයට පූජා කරපු දෙයක් ආහාරයක් වුණත් සාසන මේ ස්වාමින් වහන්සේගේ දෙමව්පියන්ට කැපයි ගන්න අනික් කාටවත් කැප නැහැ. අපි දැන් මේ ඇවිල්ලා ශාසනයට අයිති කෝප් වලින් වතුර බොන. තේ බොනවා. ඒකත් ඒකොල හදාගෙන බොනවා. ඉතින් හාමුදුරනේ ඒකේ අපිට ආනිසස් මොනවාද කියලා කියන්න. නෑ ඒක තා ටිකක් අර අර මාතුකාට සම්බන්ධ හරීම කතා කරන විස්තරයක් තියෙනවා. භික්ෂුන් වහන්සේලාට සාංගිකයි කියලා පූජා කරපු දේ කැපකාරයෙකුට දෙන්න පුළුවන්. පැවිද්ද අපේක්ෂා කරන කෙනෙකුට දෙන්න පුළුවන්. පැවිදි අපේක්ෂකයෝ කියලා අපි කියන්නේ. තමන්ගේ අම්මට තාත්තට දෙන්න පුළුවන්. ආරාමිකෝ කියලා ඇවිල්ලා සංඝයා උපස්ථානයේ සඳහාම කාලය ගත කරන කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලන්ට සංඝයාට දෙන්න. එතකොට මේ ඔක්කොමලා පැවිදි වෙයි කියලා හිතන් තමයි මං ඉන්නේ. ඕගොල්ලෝ කාලා ගෙදර යන හිතන් හිටියට මගේ එහෙම අදහසක් නැහැ. මං හිතන්නේ උඹලා මේ නිස්සන් වනේ බත් කෑවොත් ගොයියෝ. ආයේ දෙපෙතේ කෑමක් එහෙම නෙවෙයි ඕක. ඔය දෙන්නේ මේ අර මාළුවා මාළුවාට ඇමක් දැම්මට පස්සේ ඇම විසි කරන්නේ මොනව ගන්නේ? මාළුවා පිටින්ම කොට ගන්න. ඔය කාලා ලේසිට එක එක පැත්තක උත්තරේ ඒක. අනිත් එක අපි මේ ගියේ පාර කෙරුවා මෙහිදී රිට්‍රීට් එකක් ඒකෙදි තිබුණා මේ පරිබ්‍රාජක ශාวก සූත්‍රය කියලා. ඒකෙදි ඒ පරිබ්‍රාජක ශා วก ෙක් බුදුහමඳුගාවට ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ මේ සුපටිපන්නයි සුපටිපන්නයි කියනවා කොහොමද සුපටිපන්න වෙන්නේ කියලා. සුපටිපන්න කියන්නේ මේ ශාසනයට මනාකොට සංඝයාගේ ගුණයක් නේ සුපටිපන්න කියන්නේ. සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ කියලා කියන සංඝ ගුණය. එතකොට අපි හිතන්නේ සංඝ ගුණයක් තියෙන ඉසබාපු සිවුර පොරෝපු උපසම්බදා වෙච්ච සංඝයා ළඟ කියලානේ. බුදුහාමුදුරුවෝ කියන්නේ සුපටිපන්න ගුණය කියලා කියන්නේ භාවනා කරන කියන අදහස විතරයි. සුපටිපන්නයි කියලා කියන්නේ රාගය දුරු කිරීමට, ද්වේෂය දුරු කිරීමට, මෝහය දුරු කිරීමට භාවනා කරන කෙනාට සුපටිපන්නයි කියන්නේ. මොකටද මේ භාවනා කරන්නේ? රාගේ වඩන්නද? එච්චරයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ කට හොදලා කියනවා රාග ద్వේෂ මෝහ ප්‍රහාණය කිරීමට. එහෙම නැත්නම් සංසාරේ බය දැකලා සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන භික්ෂුව කියන නම පාවිච්චි කරනවා. භික්ඛු කියලා කියන්නේ සංසාරේ බය දක්නා වූ සංසාර බයෙන් කටයුතු කර වැළවීමට කටයුතු කරන. නමුත් අපිට සම්ප්‍රදාන කුල භික්ෂුව කියනකොට මොකද්ද මැවෙන චිත්‍රය? ආමයාසියන්නිකායද මේ රාමඤ්ඤනිකායද අමරපුරනිකායද කියලානේ අපිට ප්‍රශ්න තියෙන්නේ. ඈ අන්න එච්චරයි. නමුත් මෙතන බුදුරජාණන් වහන්සේ කලව කරන්නේ පරමාර්ථ පැත්තෙන් යම් කිසි කෙනෙක් මේ ශාසනයේ භික්ෂු වේවා භික්ෂුණී වේවා උපාසක උපාසිකා වේවා තමන්ගේ රාග ద్వේෂ මෝහය දුරු කිරීමට කටයුතු කරනවා නම් එතනස ඒ චිත්තක්ෂණයේ ඇත්තටම යුරු දාගත්ත හාමුදුර කෙනෙක්වත් කරන්නේ නැති වැඩක් කරන්නේ. යුරු දාගත්ත හාමුදුර කොන දේවල් දන්නවනේ. ජීවිත එක බලනකොට මේක කන්ද බය වෙන්න එපා කන්ද. ඒ මතක තියාගන්න කන්ද මේක එසේ මෙසේ කෑමක් එහෙම නෙවෙයි. නිස්සන් වලින් බත් කෑවොත් එහෙම. ආය අපි බය නැතුව දායකයට කියනවා කන්න දීපන් කියලා. අපිට හත පහක වියදමක් නැහැ. දායකයවිල කන්න දෙනවා. අපි කන්න දීලා කියනවා දැන් පරීල් පාරේ යකඩ කෑවා වගේ. දෙත සත්‍යමත්යන් නැත්තම් හොඳ කතාවක් කියලා තියෙනවා මහසීසයිද ස්වාමීන් වහන්සේ මේ බය අරින්න ඇත්තටම ඔය ඔය ප්‍රශ්නමයි අහන්නේ. ඒකෙදි කියලා තියෙනවා මේ මේ සාසනෙට පූජා වෙච්ච දේ මේක පූජා කරලා තියෙන්නේ සීල සමාධි ප්‍රඥා වර්ධනය කරන අය සඳහා මේක පූජා වෙලා තියෙනවා. ඒ පූජා වෙන එක කවුරු හරි ඒකේ නැතුව වෙන પરමාර්ථයෙන් කෑවොත් පරිභෝග හතරක් ගැන කතා කරනවා සාමි පරිභෝග, දායජ්‍ය පරිභෝග, ඉන පරිභෝග, තෙය පරිභෝග කියලා. ඒක දැන් මේ දායක පිරිසක් ඇවිල්ලා මෙන්න ස්වාමීන් වහන්සේලා පූජා කරපු එක මම වළඳනකොට මම රහත් වෙලා නම් රහත් වෙච්ච කෙනා ඒක පරිභෝග කරන්නේ ස්වාමීක් වාගේකට. මේ වස්තුවට එයා ස්වාමිත්වයක් තියෙනවා. මොකද බුදුරජාණන් හැදුවේ ශාසනයේ දැනට මම තමයි ලොක්කා. ඒ නිසා මේ පරිභෝගය සාමි පරිභෝගය. ඊට පස්සේ පරිභෝගයක් තියෙනවා තාම රහත් වෙලා නැහැ. එක්ක අනාගාමී එක්ක සකදාගාමී එක්ක සෝවාන් එහෙම නැත්නම් සෝවාන් මාර්ගයට වැඩ කරනවා. එයා පාවිච්චි කරන මේ තාත්තගේ බූදලේ දෑව තමන්ගේ දායාදෙට හම්බෙලා තියෙනවා. බුදුහාමුදුරුවෝ ඇති කළා අදිෂ්ඨානයක් කරලා තිනවා. ඒ අනවා මමත් ඒකේ වැඩ කරනවා හැබැයි මම වැඩ ඉවර නෑ තාම. ඒකට කියනවා දායජ්‍ය පරිභෝගය කියලා ඒ තාත්තගේ බුදුලිය මේ. මතම ඊට පස්සේ පරිභෝගයක් තියෙනවා ඉන පරිභෝගය කියලා. ඉන කියන වචනේ පාවිච්චි කරන ණයට කියන එක. ඒ කියන්නේ මේ කල්බදු ක්‍රමයට මොකද්ද කියන්නේ ෆිනෑන්ස් ක්‍රමයට. ඉස්සරහට දෙන්නම් කියලා ලෝන් එක අරගෙන දැන් වාහනේ පාට දාලා වැඩ. හැබැයි ඉතින් හොන්දට මහන්සියලා ගාණක් හොයන මේ ප්‍රීමියම් එක ගෙවාගෙන මන්ත්ලි රෙන්ට් එක ගෙවාගෙන ලාභ ලබනවා කියන එක ඉස්සේ නෑ. ඒ කියන්නේ ඉන පරිභෝගය කියලා තාම ගෙවලා ඉවර නෑ. හැබැයි හොන්දටම දන්නවා මට මූලධනෙ නෑ. මම ඒ නිසා සාසනයෙන් අරගෙන වැඩ කරලා මම පස්සේ ගෙවන්නම් කියලා. ඉන පරිභෝගයෙන් කාලා මැරුණොත් ඉනිකුණෙක් වෙනවයි කියලා තියෙනවා. ඉතින් ඈ ඔව් ඒ කියන්නේ ෆිනෑන්ස් එකට આવුනොත් ඉස්සුවා. ඉතින් ඒක නිසා බුදුජානනාංශේ මේ ඇද ඉන්න කාලේ වෙච්ච සිද්ධියකුත් තියෙනවා ඉනිකුණගේ කතාවක් තියෙනවා. ඒක මේකට මෙච්චරම සම්බන්ධද මට මතක නැහැ. ඉතින් බුරුමේ හරි බයයි ඔකට. බුරුමේ හරි බයයි ණය ණය වෙයි කියලා සාසනෙට ණය වෙයි කියලා. හැබැයි මේ ස්වාමීන් වහන්සේලා කියන මේ සාසනේ තියෙන වස්තු පරිභෝග කරන්න හැබැයි ඒකල හොඳට මහන්සිලා භාවනා කරන්න කියලා. භාවනා කරන්නේ නැති වුණොත් ඉන පරිභෝගයට වැටෙයි කියලා සමහරු මේ පාවිච්චි කරන්න බයයි. ඒකට මහචීසයිඩෝ කියලා තියෙනවා එimhe බය වෙන්න එපා. බය වෙන්නේ නැතුව දැන් Tamanට සිල්පද රකින්න බැරි වුණත් ඒ පුද්ගලයා ශාසන ගමන ගන්න මම කොහොමද අධිෂ්ඨාන කළ මේ සිල්පදේ රකින්න ඕන කියලා සමාදන් වුණොත් කැඩෙනකොට යාට බයලජ්ජාව පහළ වෙනවනේ. දැන් මම ඉස්සරවගෙන සිල්ක් සමාදන් වෙලා අනින්නේ කියලා ඒ වගේ අදිෂ්ඨාන කළ සීලයක් සමාදන් වෙච්ච මනුස්සයාට සමාදන් වෙච්ච නැති කෙනා වගේ නෙවෙයිනේ සදාචාරාත්මක වගකීමක් එනවනේ. ඒ වගේ මම දැන් තාම නෑ මම සීල සමාධි ප්‍රඥා පූර්ණට යන්නේ. මම මේ ගලන ගඟෙන් දිය දොතක් වගේ මේකේ පාවිච්චි කරනවා. මම මේක පුළුවන් වෙච්ච ලා ගෙවනවා කියලා කටයුතු කරනකොට එයා අර ලොකු බැඳීමක් ඇති කරන සාසනයට. ඉන පරිභෝගය කියලා. අනිත් එක තෙය පරිභෝගය හොඳටම දන්නවා මම දුසිල්වත් සිල්ල සංඝයාට පූජා කරපොදී එක්ක හොරෙන් ගන්නවා එහෙම නැත්නම් සිල්ලත්ත පෙනී හිට ගන්න. ඒක තනිකර හොරකමට සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මහසි සාහිත්‍ය පොතේ දැනට ඒක ඒක ඉංග්‍රීසි කැලේ නම් අපි මේ මේ දාලා තියෙනවා මේ e-book එකක් විදිහට. ඒකේ තියෙනවා මේ ඊන පරිභෝගය ගැන බය වෙන්න එපා. ඉන පරිභෝගය කියලා මෙව අතගාලා අපිට මටත් මතකයි අපි ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ නෙවෙයි දහම් පාසල යනකොට පන්සලට යනකොට හරි ගිය ගමන් පන්සලේ ජම්බෝල ගහකට තමයි නගින්නේ. ඉතින් නැගලා දැම්බෝලා. ඉතින් ආපුවම අම්මා කියනවා ඔය වැඩේ කරන්න එපා. දෙල්ලන් නෙවෙයි අඩු ගානේ තනකොළ ටිකක්ක් ගලවලා දාලා වරෙන් පන්සලට ගියේ කිය ඕවා උඹලා ගියේ ගමන් කරන්නේ ඒ ගඩාගෙඩි කඩාන කන්න. ආමුදුරෝ බේරන්නත් බෑ බේරන්න බෑනේ ඉතින් සියම්ලා ගහට නගිනවා. ඒ නිසා ගිහිලා ඊයේ ණය ගෙවෙන්න හරි පන්සල අතු ගාලා වරෙන් නැත්තම් තනකොළ ටිකක්ක් ගලවලා වරෙන් කියලා බය කරනවා කියනවා. බය කෙරුවට ඒ බයක් තිබුණ නැහැ ඒ කාලේ අපිට නම්. දහම් පාසල් ගියහමත් කරන්නේ දිගටම බලුදන් වෙරළු ඔය ලන්ද ගානේ කාලා තමයි පන්තියට යන්නේ. ඉතින් ඒකට බය කරන ඕව කණ්ඩ යන්න එපා සාසන පූජාලා තියෙන්නේ කියලා. ඒකට ගිහිල්ලා ඕව අඩු ගානේ මේ වැලි මලුවක් අතු කාලා දාපන් තනකොළ ටිකක් ගලවලා දාපන් කියලා කියනවා. ඉතින් ඒක නිසා මේ ඉන පරිභෝගය පිළිබඳව තමන් සාදාචාරාත්මක වගකීම ඇති කර ගන්න ඕනේ. ඒකල හිතන්න ඕනේ නෑ අපි මේ කරන්නේ කවුරු රවට්ටන්න නෙවෙයි. අමත ලොකු වටිනා කාලයක් වෙන් කරලා අපි ශක්ති ප්‍රමාණයෙන් භාවනා කරන නිසා ඒකෙදී සංඝයාට මේ බය ඇති කරලා සරුවචන හන්සේ එක තැනකදී මේ සංඝයා මේ අග්ගිකන්දෝප සූත්‍රය දේශනා කරනවා. අග්ගිකන්දෝප සූත්‍රය අහලා තියෙනවද? මහා ගිනි කන්දක් මේ ගිනි ගිනි ගන්න තැනක නතර කළ සංඝයා නතර කළා අහනවා මහන්නේ පේනවද මේ කැලයක් ගිනි අරගෙන ආය මොකුත් නැ බදන්න බැරි ගස් ගිනි ගන්න. ඊට පස්සේ අහනවා මේ ශාසනය වෙනුවෙන් පූජා කරපු දේවල් කාලා සාසන කටයුතු නොකර ඉන්න ඉන්න ඉන්න ගැන කතා කරන්න කියලා කියනවා මහණෙනි මේ ගිනි කන්දේ රත් වෙච්ච ගිනි කකටයක් ඇති කරගෙන මිනිහගේ කටට දැමුවොත් එහෙම පුච්චගෙන පසපැත්තෙන් එළියට යන තරමේ ගිනි අවුලක් කණ එකද ලේසි එහෙම නැත්නම් මේ මොකද්ද වෙන්නේ ඉතින් ඒ සංඝවසල කියන බුදුහාමේ අර එහෙම හිතන්නවත් බැහැ ඊටත් වැඩි අමාරුයි කියන මේ සාසනික දෙයක් කාලා කාමයට පාවිච්චි කරනවා කියලා කිව්වට පස්සේ 69ක් දේවමනේ දාන්න පටන් ගන්නවා 69ක් සිවුරු අරිනවා. 69ක් රහත් වෙනවා. ඊට පස්සේ පිටිසි දිගින් දිගටම සිවුරු අරින්න පටන් ගන්නවා. ඊට පස්සේ ආනන්ද හැමතුරෙන් අහනවා බුදුරජාණන් වහන්සේ මොකද කියලා. ඊට පස්සේ කියනවා සංසේ දා බණින් පස්සේ කට්ටියට ලේ වැඩ යන්න පටන් අරගත්තා ලේ වමන වෙන්න පටන් ගත්තා කට්ටිය සිවුරා ඊට පස්සේ කට්ටියම සංඝහ කරලා බුදුහාම කියනවා මහණේ අච්චර අච්චර සංඝාතමත්තම් මිත්තා චිත්තම් භාවේන්තෝ අමෝඝං රට්ටපින්නම් බුඤ්ජෙන්තෝ කියලා වචන පාවිච්චි කරනවා. වචන කියනවා මහන්නේ එක අසුරුසනක් ගහන ප්‍රමාණයක් මෛත්‍රී භාවනාව කරනවා නම් රට්ටු දෙන ආහාර කෑවට ණය නැහැ කිය. එක චිත්තක්ෂණයක් අපිට මේ කණ්ඩ බොණ්ඩ දෙන සිව්පස දායකයෝයි සංග්‍රහ කරපු ඇත්තෝයි සංවිධානය කරපු ඇත්තෝ ඔක්කොම සීපත් කරලා අනේ මේ ඇත්තන්ගේ මේ ලොකු වෙල ගැස්මක් නිසානේ අපි පොඩ්ඩක් හරි භාවනා කරන්න කියලා. දැන් එක චිත්තක්ෂණයක් මෛත්‍රී භාවනා කරනවා නම් ඒ රට්ටු දෙන පිඩු පෙරට ණය නැහැ කියලා කතා කරනවා. අච්චරා සංඝාත මත්තම්පි අච්චරා සංඝාත කියලා කියන්නේ අසුරුසනක් කියන එක. අච්චරා සංඝාත මත්තම්පි බික්කවේ මෙත්තා චිත්තෙන් භාවෙන්තෝ අමෝගන් රට පින්දම් පුඤ්ජන්තෝ කියලා කියලා කියනවා. එනිසා රට්ටු දෙන පිඩු පින්ඩපාතේ ණය නැතුව විඳිනවා. ඒ හැම කෙනාටම මෛත්‍රී කරන්න කියනවා. ඒ නිසා අපි අපි මේ ඇති කරගන්න යුවා ඉන පරිපෝය ගැන කල්පනා කරලා හෝ හැම වෙලාවෙම හදා බෙදා ගන්නවා. රැස් කර ගන්න පිං ඒ සිව්පස දායකයන්ඩයි අම්මලාට තාත්තලාටයි සංවිධානය කරන පේන්න පේන්න නැත්තන්යි මේ ඉත්තන හදපු කට්ටියට ඔක්කොටම පුළුවන් තරම් පින එහෙම නැත්තම් ඒ අනුමೋದනා ශීර්ෂේ මොදි මුදිතාවෙන් සීපත් කරපුවාම බුදුහාම කරන නායක වෙනවා කියන. ඔතන සමින්වත් ඒකෙම මට තව නොදැයි නොපැහැදිලි තැනක් තියෙනවා. මම කියවලා තියෙනවා සමහර සෙල්ලිපි තියෙනවා. පන්සල් වලට නින්දගම් පූජා කළා කියලා. ඒ නින්දගම් කියන ඒවා මම දන්න විදිහට සාමාන්‍ය ගොවි ජනතාව ගොවිතැන් කරලා කොටහක් පන්සලට දීලා ඒගොල්ලෝ පරිභෝජනය කරනවා. ඒගොල්ලෝ වැඩි සමහරක් අය ගොඩක් ආගමට ඇදී නොවෙන්න පුළුවන්. එතකොට කොහොමද ඒක බලපාන්නේ? මොකද මොකද්ද මොකද්ද ප්‍රශ්නේ උතන තියෙන්නේ? ඒකේ ප්‍රශ්නේ ඒගොල්ලෝ සාසනික දේපල තමාගේ සුඛ වෙරෙන්න පරිභෝජනය කරනවා. ගොවියද කතා කරන්නේ? ගොවියා. නෑ. ඉතින් ගොවියා අන්ධ ක්‍රමයටනේ යන්නේ. අන්ධ ක්‍රමය කියලා අපේ ක්‍රමයක් තියෙනවා. අන්ධ ක්‍රමයෙන් තුනෙන් එකක් සංඝයාට දෙන්න ඕනේ. තුන එක අයිතිකාරට දෙන්න ඕනේ. දැන් එක හතරෙන් එක කරලා තියෙනවා මේ විහාර නින්දකම් අනපනත යටතේදී සාමාන්‍යයෙන් කරන්නේ මම ගිහියෙක් නම් මම මෙයාට අන්දේ දෙනවා බාගෙට බාගෙ දෙන්නේ. හැබැයි වරුපල්ලයට බැත පෙළලා මේ කොළහොල්ලලා ගන්න බැත ඔයාට. පිට කාටුව එයාට. ඒ කියන්නේ සාමාන්‍ය ගිහි ක්‍රමයට යනකොට අඳකොවි දෙනවා නම් අඳගොවියත් එක ඉතලා ඇග්‍රීමන්ට් එකට එන්නේ. ඒක එකඟතාවයට ඇවිල්ලා අසන් නෙළුණා රාජකාරය යනවා. ඊළ හොඳට බැත පාහිනවා. පහලලා කොන්ද කන්ද ගන්නවා. කන්ද ගහලිවලා පහලලා ඉවරලා බෙදෙනවා. විධානය යන්න ගියාම බැත කොන්ද තියෙනවනේ මේ. දැකලා තියෙන දේ. එකතු කරනවා. ඒක වටේට මේ මේ පිදුරු වලින් හදනවා වලලක් වටේට දානවා. දාලා වල ඒ පිදුරු වලල්ල මෙච්චර විතර උසයි. ඒ මට්ටමට යනකන් දෙකට බෙදෙනවා. පිදුරු වලල්ලේ මට්ටම ගොයියට. ඒකට කියන්නේ මේ මේ වරුපල්ල කියලා. මම දැන මොකක් ගොහින් ආපු වචන නැද්ද කියලා. ඒ පිදුරු ගණනට අඩියට ගන්න නැහැ. ඒ ටික ගොවියට ටික තියෙනවා. ඊට පස්සේ සුද්ධ ප්‍රමාණයෙන් 150ක් ඉරන් අයිතිකාරයට දෙනවා අනිත් එක ගන්නවා ඊට පස්සේ හදිසියට කොළ හොල්ලනකොට කොළත් එක්ක යන පිටුරු විතුරු බී එකතු වෙනවා බැත ගහනකොට පිට කාටකොට ගිය බීත් එකතු වෙනවා එව්ව පෙරලා ඔක්කොම හරි ගසලා ගන්න එක ගොයියටයි තියෙන්නේ ඊට පස්සේ දැන් මේ මෑතකදී කරපු කුඹුරු පනතේදී සුද්ධටම 100 100ක්ම සුද්ධ ගොවිතම් බැත පැහැලා හතරෙන් එකක් දෙන්න ඕනේ අයිතිකාට හාමුදුරුවෝ හරි කමන්නේ කාට හරි කමන්නේ සමහර තුنين එක තිබුණේ සම්ප්‍රදාන කූල පන්සලට ඉතින් ඒකෙදී ගොවියා වැඩ කරන්නේ හාමුදුරුවොත් එක්ක කලින් එකතු කරගත්ත ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් එක. ගෝ සම්බර කපනකොට 150ක් කපන මනුස්සයට හරක් බලනකොට පළවෙනි වැස්සිගේ පැටිය තමන්ද දෙවෙනි පැටිය අයිතිකාරයට තුන්වෙනි පැටිය තමන් හතරවෙනි එකන අයිතිකාරයට ඒ ඒව ඇත්තටම අපේ ගා පැරණි සංස්කෘතියක් අපේ තියෙනවා ඒ ඔක්කොම අවුරුදු ගණන් කල්ප ගණන් සිද්ධ වෙච්ච ක්‍රමයක් ඒ නිසා ඒක ගොවියට ඒ මේ ඔය මාලිගාවේ නුවර මාලිගාවේ අතර දේවාලේ අනිවත්ත පැත්තේ තියෙන හැටි ඔක්කොම නිින්දකම් ඉඳන් තියෙනවා. අනුනම අවුරුද්දට බදු දෙන්නේ. දුන්නාට පස්සේ ඒ මිනිහෙට තියෙන පන්දම් අල්ලන්න ඕන, කොප්පර දෙන්න ඕනේ. ඉතින් හරි ලේසි මිනිහෙකුට පිටයක් ගවන පන්දම් අල්ලපන් කියලා. අවුරුද්දකට සැරයක් පෙරහැරට අර මිනිහයා අර අවුරුදු 99 භාවිත කරනවා. ඉතින් වගේ ඒව යන්නේ ගොවියත් එක්ක මේ වැඩේ කරන්න ඉස්සෙල්ලා ගිවිසුමකට ඇවිල්ලා ඊට පස්සේ ඒ ගිවිසුමේ රෙගුලාසි ප්‍රකාරයි වැඩේ වෙන්නේ. පරිදිට පාවිච්චි කරන ගොවිය සෑහෙන්න ඉන්නවා. මේ එහෙම නැත්නම් ඒ නුනමරුද්දේ බදු ගන්න හරිය කැමති මිනිස්සු. අල්ලස් දීලා හරි කමන්නේ ගන්නවා මොකද ඒක හරි ලාභයි. නමුත් ඒක ඉතින් අර කොලේක ලීලා අස්සම් කරලා ගන්න නිසා එතන නෑ වංචාවක් නෑ. මේ ලිඛිත සම්මත ක්‍රමෙන් තමයි යන්නේ. අපි ඒව පැත්තක දාලා වෙන කතාවකට ඌ අපිට වැඩක් නැහැ බුදල් කතා. අවසරයි සාවින්හන්ට. මම අනිත් සක්මන් භාවනාවෙන් තව ලංකල කතා කරන්නේ. සක්මන් භාවනාවයි අර අපේ මේ ආනාපාන සති භාවනාව ගැනමයි. දැන් සක්මන් භාවනාව පෙරදි සාවින්හන්සේ ඒක හොඳට ප්‍රගුණ වුණා. ඇත්තටම ඒක පැහැදිලි අවබෝධිකුස්සාවක්. ඉස්සර වෙලා මට ඉස්සරදී අර ආය විඥාන ඇතිවීම ඇතිවීම හොඳ ප්‍රගුණ වුණා ඇති වෙනවා ඇය තියෙන කොටත් පයටත් ඒ වගේම සප්ලි ඉහළ කොටස් වල වායු ධාතුවත් එක්ක සම්බන්ධ වෙලා ඇති වෙන කාය විඥාන පස්සේ පස්සේ ඒ ඒකම මෙනෙහි කරනකොට මට අනිත් පැත්තට හිතෙනවා ඇතිවීමට වැඩිය වැඩිය සිද්ධ වෙන්නේ නැතිවීම නේද කියලා. කියන්නේ මම කය උස්සලා තියෙන උස්සලා තියෙනකොටම මගේ විලිම අනිත් පැත්තෙන් ඉස්ස වෙනවා. ඒ කියන්නේ එතන එතන එතන ස්පර්ශය නැති වෙයි ඒ කකුල සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා ස්පර්ශය. කිසිම බලනකොට ස්වාමීන් වහන්සේ ඇතිවීම තමයි මම ඉස්සෙල්ලා දැක්කේ. නමුත් ඇතිවීමට වැඩිය ඇතිවීමට වැඩිය ප්‍රකට වෙනවා නැතිවීම කියන එක ස්වාමීන් වහන්සේ. ඒ ක්‍රමයට මම ආනාපාන සතියක් සම්නාසේ ඊයේ දේශනාවේදී කරපු විදිහටම සම්නාසේ අර අන්ත දෙක කියන්නේ මුල මැද අග කියන එක අග බලන්න කිව්වා. එහෙම බලන්න කිව්වට මුලදී හුස්ම රැල්ලේ ගොරෝසු බවකින් ඉතාල ප්‍රමාණයක් දැනෙනවා. ඊට පස්සේ ටික ටික අඩු වෙවි යනකොට දැනෙන ප්‍රමාණය අඩු වෙවි යනවා. කියන්නේ පටන් ගැනීමත් අවසාන වීමත් ටික ටික අඩු වෙවි යනවා. එතනත් මම ඒ කරන වෙලාවේදී මට අර අර සක්මන් භාවනාව සසඳනකොට මට එතන සිද්ධ තේරුනේ මෙතනත් ඇති වෙන්නේ මේ වායු ධාතුවේ ස්පර්ශය ඇති වෙවි නැති වෙවි යාම එතකොට ඒක සියුම් වේගෙන එනකොට යම් තරම් මට්ටමකට ආවට පස්සේ ඒක සියුම් වීම නතර වෙනවා සාමාන්‍යයෙන් එතෙන්දි මට එතෙන්දි සමහරලාට වෙන වෙන මේ දැනීමක් එනවා වෙන ස්පර්ශයක් කියන්නේ තමයි පපුවේ වගේ දෙවිල්ලක වගේ ස්පර්ශයක් වගේ නෝ. ඉන් එහාට මට භාවනාව වැඩුණේ නැහැ මට. ඒ වැඩිගෙන එන එක තේරුණා. ගමන් දෙකක් තුනක් විතර. නමුත් එතනින් එහාට මේක ඒ කියන්නේ අඩුවේගෙන එනවා. මැද මැද දක්වා මැදට එන එක සිද්ධ වෙන්නේ නැහැ. අර ඒ දෙපැත්තේ තියෙන පරාසය අඩු වෙනවා විතරක් තේරෙනවා. නමුත් මැද කියන එක ඒ ඒ මට්ටමට ආවට පස්සේ නතර වෙනවා. මේ කියන්නේ මොනවද මගේ ඒක වැරදි අත්දැකීමක්ද මට පැහැදිලි කරලා දෙන්න කියලා. නෑ මම හිතනවා හොඳට භාවනා යනවයි කියලා විස්තරේ තේරුම් ගන්න පුළුවන් නම් මට තේරුණා නම් මට හිතන විදිහට ස්වභාවික භාවනා වැඩිම සිදු වෙනවා. ඒ කියන්නේ දේවල් ඇති වෙන සාම වේගින් නැති වෙන එකේ අපි සංසාරේ පුරාවට ඇති වෙන පැත්ත විතරනේ දකින්නේ. නමුත් මේ 2012 කියන කියන්නේ 아무තු වර්ෂයක්. නැති වෙන පැත්ත තමයි දැන් පෙන්නේ. දැන් ලෝක විනාශ වෙන අප වර්ෂේ නේද? ඉතින් එතකොට එනවට වැඩිය යනවා තමයි පේන්නේ. ඒක ඉතින් අර ග්‍රහ ලෝකෙට ග්‍රහ දර්ශනේ ග්‍රහ චක්‍රය අනුව පේන එකක්ද භවනා පේන එකක්ද කියන දන්නේ 2012 දකපු ඉඳලා. එහෙම නැත්නම් කොයි එකක් ඇවිල්ලා යන්නේ දෙයක් නම් අපි මෙතෙක් කල් දිනුවේ ඇති වෙන පැත්ත. ඉතින් ඇති වෙන හා වේගෙන් ওই එකක් නැති වෙමින් තමයි තිබුණේ දැන් පේන්න පටන් ගන්න තියෙනවා ඔය 2012 වැඩේ. හොඳයි. ඉතින් ඒක ධක්මනෙත් වෙනවා පරියන්කෙත් වෙනවා. ඉතින් මෙතන ගියාට පස්සේ මෙතනදී තමයි සම්මුති සත්‍යයේ ඉඳලා පරමාර්ථ සත්‍යයට යන්න හිත මකර තොරණින් ඇතුල් වෙන තැන. ගේට්ටුවෙන් ඇතුල් වෙන තැන. ඉතින් මෙතෙන්ට යනකම් ඇති වෙන පැත්ත පෙනිපෙනී ඉනවා. ඉතින් ඇති වෙන මංගලයි, ඇති වෙන සුභයි, ඇති වෙන භද්‍රයි, ඉතින් ඇති වෙන දේවල් වලට පාටි තම තමයි ඉන්නවා. ඉතින් මේ ලෝකේ පවතින නම් ඇති වෙන හා ප්‍රමාණයක් නැති වෙන්න eBay. බාහන දෙක සමබර කරලා බලනකොට පේනවා අපි මෙතෙක් කල නොදැක්කට ওই කොයි දේත් ඒහා සමාන ප්‍රමාණය නැති වෙමින් ගිහිල්ලා තියෙනවා. එතකොට හිත අර අරුම දේ විතරක් දකිනවා. මෙතෙක් කල නොදැක්ක නැතිවීම පමණක්. දැක්කට මොකද? එතකොට හිතට තට්ටු වෙන්න පටන් හිතටත් බයක් ඇති වෙනවා. දැන් අඩිය තියෙන තැන බෝම්බයක්, බිම් බෝම්බයක්. අදීන තියෙන තැන ගිනි කන්දක්. ඉතින් කොහේ පණින්නද? ඒ නිසා ඒක දැක්කට පස්සේ හිත මාරු කරනවා. හිත තෙපර බානවා. මේක දිගේ ඉදිරියට යනවද? පස්සට එනවද? භාවනා හරියට නොබලා ඉන්න බෑ. හරි ගියොත් නොබලා ඉන්න බෑ. පේන්න පටන් අර ගන්නවා මේ හැම එකම නිකන් බින්දි බින්දි එහාට ගනිමින් තියෙන කියලා. ඉතින් එතෙන්ද හුඟක් පදම් වෙන්න දෙන්න කියනවා හිතට. නික නැවත නැවත පිනිපිනි භාවනාවෙන් පෙන්නනවා. පෙන්ලා උතෙන්න ඵලයන් කියන්නේත් නැහැ. පසට වරෙන් කියන්නේත් නැහැ. ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා එතන තියෙන තීරණ පරිඥාව කියලා කියන්නේ ඒකට මග්ගාමග්ග ඥාන දර්ශනය කියලත් මේකට සඳහන් කරනවා. මෙතෙන්දි තමයි යෝගාවචරයා පෞරුෂත්වයක් ඇති කරගන්නේ. මට ඇත්තටම සංසාරේ කාලා ඇද්ද නිවනට යන්න ඕනද කියලා. සංසාරේ කන්න ඕනේ නම් පිටිපැසට ගන්නව කකුල ආයෙසරයක් ඇති වෙන පැත්ත විතරක් බල බල බර්ත්ඩේ පාටි දමදම ඉන්නවා. නැති වෙන පැත්ත බලන්න කැමති නම් පේනවා ඔය උපදින හැම එකාම මැරෙනවා මැරෙනවා මැරෙනවා මැරෙනවා. පරණ සති බහනදි කියලා තියෙනවා මතුවෙන හැම බිම්මලක්ම ඒ බිම්මල උඩ පස් ටිකක් අරගෙනයි උඩට එන්නේ. ඒ වගේ තමයි උප්පත්තියත් එක්කම මරණය පටන් ගන්නවා. මරණය කියන එක පස්සේ එන එකක් නෙවෙයි මම අර ඉදක් කියපු විදිහට අපි මැරුණාට පස්සේ කියනවා යාට මේ heart attack වලින් මැරුණා blood pressure වැඩි වුණා cholesterol වැඩි වුණා අර දොස්තරට වැරදුනා injection වැරදුනා කියලා. මරණයට ප්‍රධාන හේතුව ඉපදීම තමයි. ඉපදුනා නම් මැරෙනවා මැරෙනවා අයියෝ මොන මොන බයිලාව කිව්වත් නැතත් මැරෙනවා. ඒක නිසා මරණයට ආසන්න හේතුව ඉපදීම. ඒක කාටවත් පේන්නේ නැහැ. ඔක්කොමලා හිතන්නේ ඉපදුනට පස්සේ ලෙඩ වෙන්න බෑ, ජරාවට යන්න බෑ, මැරෙන්න බෑ. මැරුණොත් දොස්තරගේ වැරද්ද. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හරි නැහැ. එනිසා අපි කාපු ආහාර හොඳ නැහැ. මොකද අපිට ඕනේ උප්පත්තිය විතරයි මරණේ නැහැ. නමුත් උපදිනවනම් මැරෙන්න බෑ. මරණය දැකපු දවසේ ඒක ඔය ධර්මානුකූලව දැකපු දවසේ පේනවා මේක වසංගණ්ඩ හිටියට නොදකින්න හිතාන හිටියට සමථයේ දුන්නොත් චිත්‍රය බලන්න මේක තමයි ප්‍රකට. ඒකට හිත හදනවා කියන එක ලේසි නෑ. ඒක දැක්කත් ඒ දේ පිළිගන්න හිත ලෑස්ති නෑ. හිතට ඕන කරලා තියෙන්නේ මොනවා හරි ආලවට්ටමක් දාගෙන නැලවිලි කවියක් තියාගෙන නෑ නෑ එහෙම වුණාට ඉතින් මම මැරුන්නේ නෑනේ. අල්ලපු ගෙදර හොරකම් ගියාට තමන්ගේ ගෙදර හොරකම් කළා නෑනේ. අසල්ගේ එක සොරකම් ගිය දවසක කූල් සිතින් ඉන්නේ තමගේ රැක සියල් සතුන් මරු ගෙන යනවා දැක කද්ද තාපදයක් තියෙන. කුසල් නොකර ඉන්නේ ඇයි නොබලසයි. අපිට නේද අල්ලපු ගෙදර හොරකම් කරලා අපේ ගෙදර නෑනේ අපි එහෙම නෑ අපි තරස්සාවක් තියෙනවා නේ වෙනවන අපේ ගෙදර තට්ටු වෙච්ච දවසේ තමයි දැන් අපේ අපේ ලොකපච්චි මැරණකම්ම මට මර අපේ ගෙදරට මරණ වෙන්නේ නෑ කියන අදහසක් තිබුණා වෙන ගෙවල් වල මරණ වෙච්ච ඒ ගෙදරට මරණ ගෙදර කියලා අපි කියන්නේ මේ මරණ ගෙදර කියනවා අපි මරණ ගෙදර කියනවා අපේ ගෙදර මිනිස්සු ලොකපච්චි මැරලා ගියා ඊළඟට කිසాగෝතෙමිට ගැහුවාගේ නිකන් පාළුවක් ගැහුවා ඒ උනට අපච්චි නෙවෙයිනේ ලොකු අපච්චිනේ අනේ අයිගාට අපච්චි වැරුවා. වැරිච්ච දවසේ මට කලන්තේ හැදෙනවා, සී නැති වෙනවා, ආය කලන්තේ හැදෙනවා, ආය සී නැති වෙනවා. මට මොන විදියෙන්වත් හිතා ගන්න බැරිනවා මේ අපේ අපච්චි මැරෙන කෙනෙක් කියලා. ඒ කියන්නේ යුනිවර්සිටි එකේ යාළුවෝ ටික ඇවිල්ලා මාව කන්ට්‍රෝල් කරුවේ නැත්තම් මොනව කරයිද කියලා කියන්නේ බෑ. මං හිතුවේ නෑ. ඒ කියන්නේ බොහොම සිල්වන්ත වෙ හිටියේ, බොහොම ගුණවන්තයි. අර මේ හිතේ මේ මනස මැරෙන්නේ නෑ. මගේ හිතේ තිබුණේ මගේ රාජ්‍යයේ රජුරෝනේ. අනේ අපච්චි මැරිච්ච දවසේ මට එදා මට හිතුණා මොන කොටින්ම මම එක දවසක මම කිව්ව දේ තමයි එදායින් පස්සේ මට මේ මේ ලෝකේ කිසිම හොඳක් නරකක් තේරෙන්නේ නැහැ. මොනම හොඳකවත් හොඳක් නැහැ මට. මොනම නරකකවත් නරකකුත් නැහැ. මම හුඟ දෙනෙක් අහනවා මොකටද මම භාවනා කරන්නේ මොකටද පැවිදිනේ මට කියන මේ උඹලට තිබුණාට මේ ලෝක හොඳක් නරකක් මට නන්නේ. අච්චර ලස්සන හිටපු අපච්චි පන්සිල් පදයක් කරනකොට මතක් මාක් කරනකොලා නොබී හිටපු මිනිසයා අන්ත නරා දුක් ඉඳලා බලු දුක් ඉඳලා මැරිලා ගියා. ඉතින් මට හිතෙනවා මම මැරෙන වෙලාවේ කුණු බණුවන් ගහනවා. එදා ඇතිවෙච්ච හෙන ගහච්ච රෝම් පිටේ හෙන ගැහුවාගේ ගහපු ගැහිල්ල තාම මගේ හිතේ තියෙනවා. මේ ලෝකේ කවුරු මොන જાතියෙන් හොඳක් පෙන්වන්න හැදුවත් ඔය කිසිම දෙයක ගන්න කියලා දෙයක් නැහැ. ඔය කොච්චර නරකයි කුණුහරුපයි කැතයි කිව්වත් ඒකේ අහක දාන්න දෙයක්වත් නැහැ. මේ දෙක දැක්කට පස්සේ අන්තිමට අර නරකේ තියෙන හොඳ පැත්තත් හොඳේ තියෙන නරක පැත්තත් පේන්න පටන් ගත්තට පස්සේ මිනිස්සු කියනවා ඔළුව නරක වෙලා කියලා. මට කිව්වා ගිහිල්ලා සයිකියාට්‍රික් කෙනෙක් හම්බෙන්නේ කියලා මේ විහිළු නෙවෙයි. බොහොමත්ම කිට්ටු අන්තයේ කිව්වේ ඔළුව පොඩ්ඩක් නරක වෙලා තියෙන්නේ. ඒ නිසා ඔතෙන්දි වැඩි දඟලන්න කිව්ව සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යන්න. ඒ නිසා ටික ටික භාවනාවෙන් පෙන්න පෙන්න ආපහු ගන්න ඕනේ. ආපහු එන්න පෙන්න ගන්නකොට දවසක හිතම තීරුම් අරගනි අපි මේ නාඩගම් නටවගෙන නලවගෙන හිටියට නොදකින්න හිටියට ඔය පටන් ගන්න මංගල තාලෙන් පටන් ගන්න හැම දෙයක්ම හැඳි ගෑවිලා සුන්නද්ද විරගල විනාද වෙලා යනවාමයි. ඉතින් වැඩියෙන් ඒ ආලවට්ටම් තියා හැමිනේට වැඩියෙන් දුකයි. එන්නේ ඉස්සෙල්ලා මතැල්ලා ඉන්න මනසට ඉතින් අර මේ කටුකුරුන් දේ ස්වාමීන් වහන්සේ කියනවා මේ කම්බාදින වෙලාවේ අවුරුද්දට කම්බාදින වෙලාවේදී ඉතින් වැර දාලා අර අදගෙන ඉන්න වෙලාවේදී මේ දැන් අපි පැත්ත පරදිනවා දන්නවනම් ඔක්කොමලා ඒක සැරේ කම්බි අතාරින්න ඕනේ. දිනන පැත්තට මොකද වෙන්නේ ඒක? අය මොකුත් නෑ තී නැතිව වැටෙන්නේ. ඇයි කගේලා ඇදගෙන වැටලා එක සැරේ අතාරින්න ඕනේ. කඹේ අදින වෙනවා ෆුල් ෆයිට්යක් දෙනවා. ඉතින් අර මනස ඈවරයි, දෑවරයි කියලා පෙන්නවා. ඉරි දෙක පනින වෙලාවේ පනිනකොටම ඉස්රායිල් එකක් ටික් ගාපු ගමන් අතාරියා. අතාරපු අය මොකුත් නෑ. ඔන්න ඔය සිල්ලම තමයි මායයට වෙන්නේ භාවනා කරපු එක නත්. ඒක අල්ලගෙන එනවා මායя පේනවා නිකන් මායයට ෆයිට් එකක් දෙන එක පාට තරපව මායගේ පස්ස කිල බිම ඇනේ. මරන වෙලාවේදී දෙන්නේ එතකොට දෙන්නේ මං අල්ලනවා කියලා නිකන් ෆයිට් එකක් දෙනවා. බෙහෙත් කරනවා, ගෝසුකම් කරනවා, සාන්ති කර්ම කරනවා. අන්තිමට තේරෙනවා නම් දැන් මරනවා කියලා පාට අතහැරියොත් මායාවකෙත් පස්සපැත්ත බිම යන්නේ වැඩක් තියෙනවා. නිසා භාවනා කරලා මැරෙන්න ඕන. භාවනා මානසිකාරයේදීම තමයි සීන නැතිලා නැටෙන හැටි, නිින්දට යන හැටි, මැරෙන හැටි දකින්න ඉස්සලා ඉන්න ලකුණ තමයි සිද්ධියේ පස්සපැත්ත පේන එක. ජීවම් කරන එක පේන එක. දුවට ඒක සිද්ධි වෙලා වෙලා වෙලා වෙලා දැක්ක දවසේ මරණෙත් ඔච්චර තමයි. අල්ලපු ගෙදර මරුණත් එකයි මම මරුණත් එකයි. ඒ මරණයට සූදානම් වුණාට පස්සේ සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා රාහුල හාමුදුරන්ට රාහුල උඹට හොඳට භාවනා කළා තියෙනවා මරණයේදී අන්තිමට යන හුස්මත් දැක දැක දන දන යයි කියලා. අවසානයේට යන චරිමක පස්සාසපි ඥානතාව නිරුඥානතෝ නිරුජ්ජති කියලා. දැන් මේ මගේ යන්නේ අන්තිම හුස්ම කියලා කලකොල භාවයකින්තරව ඔය හුස්ම ගෙවෙනවා දිහා බලන හිටපු කෙනෙකුට ඒක එච්චරම අමාරු නෑ. එමි දෙමි හුස්ම ගෙවි ගෙවි ගෙවි ගෙවි නැති වෙන එක දකින්න කෙනාට මරණයේදීත් වෙනකොට කලබල වෙන්න දෙයක් මේ මේ නායකාරින්ද ණය ගෙවන්න තියෙනවා අරමිනියගෙන් ගන්න තියෙනවා ගෑනිට කතා කරන්න තියෙනවා දරුවන්ට කතා කරන්න තියෙන කතා මොකුත් නැහැ මේ හුස්ම ගෙවෙන හැටි බලන්න එකයි තියෙන්නේ. ඒ නිසා ඔක ටික දවසක් කරගෙන යන තව දවස් 7-8ක් තියෙනවනේ. හැබැයි 2012 ඉකේ නම් කරගන්න එපා. 2012 අමාරු නෙවෙයි. කොහොම 2012 වුණත් බුද්ධ ජයන්තිය වුණත් බුද්ධ ධාතනේ පටන් ගත්ත තැන උනත්, හමාර වෙන තැන උනත්, උපදින තාක් දේවල් පපහම වෙනවා නැති වෙනවා කියන තමයි පණ්ඩඤ්ඤ සාංශ කිව්වේ. සෝවන් උනායි කියන වාක්‍යයේ තියෙන්නේ යංකින්ච සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම. යම් තාක් මේ ලෝකේ ඇති වෙන තාක් ධර්ම තියෙනවා නම් ඒ සියල්ලම නැති වෙනවා. ඒ හොඳයි. බතුයක් එන්නේ. අන්නසේ ප්‍රශ්නම දාලා ඉහිපිරීනේ. මම පොතකින් නම් විස්සක් දැකලා නෑ මේ 2500යි 3000යි අතරේ 3500යි 4000යි අතරේ 4500යි 5000යි අතරේ රාතන් වහන්සේලා බිහි වෙනවා කියලා මොකක් හරි පොතක පොතක පිටකවල සඳහන් වෙනවා නේද? සඳහන් වෙනවා. වෙනවද කියනවද? නෑ. ඒක ඇත්තටම මේ ඉතිහාසෙත් එක කියනවා නම් ප්‍රජාපති ගෝත්‍රමය ඇවිල්ලා ਸਰවචනාංශගෙන් මේ භික්ෂුණී ශාසනය ඉල්ලනවා. ඒ සරුවචනස බෑයි කියනවා. දෙපාරක් කිලුණා බෑයි කියනවා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගොඩ පෙරක දෝරුකමක් කරනවා. ගොඩ පෙරක දෝරුකමක් කරලා කොහොම හරි කියන ඔබ වහන්සේගේම අම්මා නෝනට ඔය තනින් කිරි දීලා තියෙනවනේ. ඉතින් මේ මිනිස්සු සාසන විරුද්ධ වැඩ කරන එකක් නෑ ස්වාමීන් වහන්සේ දෙමු කියලා. ඉතින් ආ උඹ එහෙම කියනවා නම් එහෙනම් මෙන්න මේ මේ නීති ටික දාලා කියලා අෂ්ටලෝක අෂ්ටකර ධර්ම දාලා උපසම්පදා කරගන්නයි කියලා. කීලවල ආනන්ද හැමදාම කියනවා මේ මාගමුන්ට උපසම්පදාව දීම නිසා දහහක් කල් පවතින තිබුණ ශාසනය 5000න් 500න් ඉවර වෙනවා. මට මේ පේන නිසායි මම මේ කියන්නේ. නමුත් එහෙම නොවීම පිණිස මම නීති දාලා තියෙනවා. මේ විශාල බැම්මක් බැඳලා තියෙන මේ කඩලා යයි කියනකොට මම හොඳ බැම්මක් දැන් ගහලා තියෙනවා. ඒ නිසා මේ වික්ෂුණී ශාසනය පවතින මේ අෂ්ටකරු ධර්ම වලට හොඳට ගරු කරලා මේ ටිකේ කරගෙන යන්නේ කියන දන බුදුරජාණන්සේ සඳහන් කරනවා. වික්ෂුණීන්ට උපසම්පදා දීම නිසා 1000කල් පවතින්න පුළුවන් ශාසනේ 500ෙන් අතර වෙනවා කියන. ඒකට අටුවාව සපේන අටුවාචාරින් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ සරුවචන් වහන්සේගේ ශාසනය 5000ක් කල් පවතින්නේ කියලා. ඒකෙන් පළවෙනි 2500ට කියනවා ඇති 2500 කියලා, පස්සේ 2500ට කියනවා දැන් නැති 2500 කියලා. දැන් අපි ඉන්නේ නැති 2500. ඉතින් එතකොට මේ 5000ක් කොළොමද පවතින්නේ දැන් බුදුහාමුදුරුවෝ කිය 1000ක් තියෙනවා කියලානේ. 1000ක් 500ට අඩු වුණා කියලානේ. කිනට අටුවාව සපෙලා කියනනේ පළවෙනි 1000ෙදී සිව්පිරිසිඹපත් මහරහතන් වහන්සේලා පහළ වෙනවා. දෙවෙනි 1000ෙදී මහරහතන් වහන්සේලා පහළ වෙනවා. මහරහතන් වහන්සේලා විතරයි සිව්පිරිසිඹපත් වන්න බැරි වෙනවා. තුන්වෙනි එකේදී අනාගාමී රහතන් අනාගාමී උත්තමය ඉන්නවා රහතන් වහන්සේලා නැති වෙනවා. හතරවෙනි එකේදී සකදාගාමී නැති වෙනවා. පස්සෙනින් පස්සේ සෝවානුත් නැති වෙනවා. මේ පසු කාලීනයේ ඇත්තම අර දෙක ගැළපීම සඳහා ඇති කළ තියෙන න්‍යාය ධර්ම මිස ඒක ਸਰුවඥ දේශනාවෙම නෙවෙයි. ਸਰුවඥ දේශන අර වගේ ප්‍රකාශයක් වෙනවා. 1000ක් කල් තිබුණ වෙන්න තිබුණ එක 500ට අඩු වෙන්න ඉඩ තිබුණා. එහෙම නොවීම පිටසයි මම මේ මේ වැඩ කරලා තියෙන්නේ කියලා කියනවා. ඉතින් මොකද හිතෙන්නේ වගේ වෙනකොට? අනුවේකේ මොකක්ද තියෙන්නේ? ඔව්. එතනම පාදවි ආසිත අසම්මාද වෙනවා කියනවා. යවුද ඉස්සරහින් අපේ 11 මාතේ කරමින් කරලා එතනකින් සමාජගත සෝදාන්න මයිකේට ඇවිල්න්නේ සද්දයයි. කොහේ ගියාද කියලා දන්නේ නැහැ, කොහේ වැදියාද කියලා අකාලෙත් වඩිනවා. රේමේ විස්තර ගොඩාක් කිව්වා. ඉතින් මම අනුමාන කළාම මේක ඇත්තටම මේ හරි ආසාවෙන් හිටියා මේ තාතන් වහන්සේනමක් දැක ගන්න. ඒ කණ්ණාඩියක් ඉස්සරහට ගියා නාරනේ. හොඳට භාවනා කරලා කණ්ණාඩියක් ඉස්සරහට ගියොත් බලන්න. මම එකක් කියන්න. ඔයා දැක්කන රහතන් වහන්සේ කෙනෙක් ඔයා භාවනා කරනකොට බුදු බුදා ඉඳී යාට. ඔයාගේ සතියවත් පවතින්නේ නැහැ කියලා මම අභියෝග කරනවා. වෙන රහතන් වහන්සේ දැන් පහළ වුණා නම් එතෙන් ගිහිල්ලා වැඳගෙන අනේ මුන්නාන්දයට උපස්ථාන කර හිටියොත් අපිත් රහත් වෙයි කියලා අර මනුස්සයාට ඉන්න දෙනෙකුත් නැහැ. එක. අන්තිම ඔයා භාවනා කරන්නේත් නැහැ. ඔතෙන් ගිහිල්ලා පුදු පුදා ඉඳී. ඒක නිසා නොදකින්න එක හොඳයි. මොකද Taman රහත් වෙන්න හදනවා. ওই සද්ද ඕකයි කොයි සාසනෙත් තියෙන සද්ධාවට යන කාරණ නරකක් නැහැ. හැබැයි ඒක ගන්න ගැම්මට මොකද්ද ගන්නවා කියන සංවේගයට ගන්න සංවේගයට අනිවල මේ කාලේ පුළුවන්. බුදුහාමුදුරුවෝ කියලා තිනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවනම් මේ ශාසනය කවදාකවත් රහතන් වහන්සේලා හිස් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒකේ තියනවාද ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනකොට සිරිපාදට යන්න කියලා තියනවාද? නැහැ. සුවඳ හමනවයි කියලා තියනවාද? නැහැ. අකාලේ වඩින කතාවල් තියනවාද? දැන් බයිලා එපා. බුදුරජාණන් මේ ලස්සනට ආර්ය අෂ්ටාංග මාර්ගයක් දේශනා කරන සම්මා දිට්ඨිය පිටව ගන්න. සම්මා දිට්ඨිය සත්‍ය නම් සම්මා සංකල්ප සත්‍යයි. මේ සම්මා දිට්ඨිය කියලා කියනවා අනුන්ගේ රහත් කතාව බුදුහමරුත් එක්ක නෑ. දැන් කියන්නේ මම දැන් මෙතන. කෙරෙනවනම් මම දැන් මෙතන නැත්තම් නෑ. මේන් පිට රහතන් වහන්සේ නමක් ඉන්නවා කියනවා නම් ආත්මවාදයක් කතා කරන්නේ. තව කෙනෙක් ඉන්නවා එයා රහත්. මොකක් මෙහෙම එකක් නෑ. ඔබ ඒක තේරුම් ගනින් මේකේ තියෙන අනාත්මයක් කියලා තේරුම් ගත්ත දවසේ ඉතින් තව ටික කාලයක් කොහොම කරන්න යනකොට ඕක ටිකක් ඇටලේ ඇයි කියලා මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මං වගේ මනසෙක් ආශ්‍රය කරන්න ගත්තාම මොන විදියකින්වත් බේරන්න බෑ. ප්‍රශ්නේ ඇත්තටම දැන් මේ ආරණ්‍යයකට එන ගොඩක් මේ භාවනානුයෝගීන් උත්සාහ කරන් නිතරම අර ඒ සක්මන් භාවනාවේ හා පරියන්ක භාවනාවේ දෙන්නේ. දැන් ඔය ක්‍රියාකාරී භාවනා ක්‍රියාකාරී භාවනාව කියන එකේදී මිනිස්සු බොහෝ දෙනෙක් ක්‍රියාකාරී භාවනාවේ පස්ස ගහනවා අර ටිකක් බරපතලවට දැන් වැසිකිරියක් හොදන්න වගේ දේවල් ටිකක් ඒක පස්ස ගහන ගතියක් තියෙනවා. ඇත්තටම මගේ නම් විශ්වාසයක් තියෙනවා මේ ධර්මයේ පිහිටන්නේ ධර්මයේ ජීවමානයි ධර්මයේ පිහිටන්නේ අර වගේ කටයුතු වල යෙදිලා අර ඒ ටික සම්පූර්ණ කරාට පස්සේ කියන්නේ මේක මේ වැසිකිරිය හොදනවා කියන්නේ ඇත්තටම මේ ධර්මයට කරන උපහාරයක් ගෞරවයක්. ඒවා පිරිසුල පුළුවන් තරම් පිරිසිදු කළා නැත්නම් අර සක්මන් මළුව විතරක් අතු ගාලා හරියන්නේ නැහැ. හැමතැනම ඒ පිරිසිදු කරලා ඒව තියාගන්න එක ඉතා වැදගත්. ඒක තමන්ගේ භාවනාව දියුණුවට ආධාරෝපකාර වෙනවා නැද්ද කියන එක හඳුනන්නේ පොඩ්ඩක්. ඔය ඒක ඇත්තටම ඊටාම වටිනා සාර ධර්ම පද්ධතිය නමුත් කවදාකවත් අනුන්ගෙන් ඒක අපේක්ෂා කරන්න එපා. තමන්ට තේරෙනවා නම් හිතා ගන්න ගොඩාක් පිං මෝරලා තියෙන්නේ තමන්ට ඕන තරම් මේ පින කරගතයි. හැබැයි මෙයත් ඒක කරන්න ඕනේ මෙයත් ඒක කරන්න ගිය ගමන් දේශපාලන. දැන් තමන්ට තේරෙනවානේ දැන් ගඳ කිලිය හොදන්න කට්ටිය හිරට වැසිකිලි හොදන්න කට්ටිය නෑනේ. නිසා ගඳ කිලිය හොදන්න කට්ටිය කරන ඔය කැමති ගඳ කිලිය හොදන්න හොදන්න. මම යනවා වැසිකිලි හොදන්න. ඒක දෙකම වෙනවනේ. දැන් ගඳ කිලිය හොදන කට්ටියකට ඕක සවුත් වැඩේ මට තේරෙනවා වැසිකිලි හොදපන් කියලා ඒ මනුස්සයත් තරහ වෙනවා. අන්තිම ඔයාට හිත හදාන්න පුළුවන් නම් වැසිකිලි හොදන්න මට මම දැකලා තියෙන ඒකට නිතරංග ජයක් මගේ වචනේ. අපි දන්නනවා කොයිතරම්දි පින් කරගන්න පුළුවන් කියලා පින් කරගන්න පුළුවන් මුදුන් අවරයෙන් කණ්ඩ යන කට්ටිය ඉන්නවනේ කට්ටියට කන්න දෙන්නේ. මේ මුල් ලැබරියෙන් කන්න ඕන කට්ටියක් ඉන්නවනේ. අව කට්ටිය මුල් ලැබරියෙන් කන්න. අපිට කොයි අවරියෙන් කෑවත් එකයි. එතකොට අපිට තියෙනවා ඊ ගාවට කරන්න තියෙන වැඩේ කවුරුත් නැහැනේ. සතුටෙන් ගිහිලා කරන්න විරුද්ධ පක්ෂයක් නැහැ ජයග්‍රහණ. ඒකට අපේ ලොකු සානංශ කිව්වේ තමන්ගේ මිම්මෙන් අනුම්මනින්න එපා. ඔක්කොමල මේ දැනුම නැහැ. ඒකට දැන් රස දෙයට යනවා. ලස්සන දෙයට යනවා. ඒකම නැහැ. නරකක් නැහැනේ. මේ කට්ටියට ඒක කරන්න ඇරලා ඊගාවට ඉතුරු වෙන වැඩේ අහු වෙනවනේ දැන් Tamanට පුළුවන් කොයි එක උනත් කරන්න. අයගොල්ලෝ කට්ටියකට කරන්න මම මේක කරනවා. මුළු සාසනෙම ලස්සනයි. අර ගුණ කණ්ඩි නෑ ඕවා ඔයපා මේක කරපන් කියන්නේ කිව්වොත් ඕ මම ඒක කරනවා කිව්වොත් එතෙන්දි තමයි දේශපාලනේ එන්නේ. ඒක නිසා මම දැකලා තියෙන්නේ මේ ලෝකේ තියෙන ඊ타මත්ම ගැඹුරු පිනට කිසිම තරංගයක් නැහැ. නිතරංග ජයක් තියෙනවා. තරංගේ තියෙන්නේ මොකද්ද? රූප ප්‍රමාණයටයි, ශබ්ද ප්‍රමාණයටයි, ගෝත ගෝත ප්‍රමාණයටයි, ලෝක ප්‍රමාණයටයි ගෝත. ඊක දෙන්නේ ඒගොල්ලන්. ඒක ටිකම නාපෙනේ. කරන්න දීලා අර ඉතුරු වෙන ටිකට කියන්නේ යන්නත් එපා කාටවත්. අඟවන්න යන්නත් එපා. බොහෝම සතුටින් ගිහිලා ඒ ටික කෙරුවට පස්සේ මම ওই තාපස කෙනෙක් එක්ක වැඩ කරා යා කිව්වා මේකට හරියට මම සෙනඟ ගෙන්නනවා. මගේ එකම වැඩේ වැසිකිලි හොදනවා. මම හරීම සතුටින් කරනවා. අපි බුරුමේ ඉඳද්දී මේ වගේ ගොඩනැගිලි දෙක තුනක් තිබුණා. 500ක් පැවිදි කරා. 500 පැවිදි වෙන අවුරුදු 8ක් 18ක් අතර. සුමා මාසෙයි තියන්නේ. ඉතින් මමයි අර ජර්මන් නාමතුරු අපි වැසිකිලි හොදනවා. කියන්නේ එක්කෙනෙක්වත් වැසිකිලි පාවිච්චි කරලා පුරුදු නැහැ. තියෙන නිකන් වල වැසිකිලිය හොඳ සිද්ධියක් වුණා. අපේ මේ මේ පිටරට අයට තිබුණ මේක මේ වගේ එතන හැපැත්තේ වැසිකිලි තියෙනවා. උඩි හාමුදුරු කෙනෙක් වැසිකිලි පිටිපස්සේ ඉඳන් සොක්‍රටිස් වගේ මෙහෙම බරන කල්පනාවක. ඉන්නපත් යන්න හදනකොටත් මම දැක්ක වස කල්පනාවක. ඉන්නපත් විනාඩි 45 දිනකටත් තියෙනවා. මම බුරුම් භාෂාවෙන් කියලා පොඩි හාමුදුරු මොකද කියලා. හරනම මිසක මොනවක් කියන්නේ. ඒ පැදුරුයි සිවුරු ටිකයි එහා පැත්තෙන් තියෙනවා. මම බලනකොට ඒකේ බඩ ගිහිල්ලා. සිවුරේ ගිහිල්ලා පැදුරත් එක්ක ඔතාන ඇවිල්ලා ඒ මේ වගේ සාලාවක 100 ගණක් ඉන්නවා. පැදුරිලා ගන්න විතරයි ඉඩ තියෙන්නේ. මූට අම්මත් නැහැ තාත්තත් නැහැ පොඩි කොල්ලා. බඩ ගිහිල්ලා අරක පොදිය පිටින් උසගෙන ඇවිල්ලා තියාගෙන අර වැසිකිළිය ගාව ඉඳගෙන දැන් මේක මොනවත් කරගන්න බෑ නේද? එනකට යන්නත් බෑ. ඉතින් මං කරපු දේ මොකද්ද මට මතක නැහැ. තව එක්කෙනෙකුට කතා කරලා පොඩි හමුදෝ පොඩ්ඩක් එහාට තට්ටුකොට ගිහලා මම හරි ඔක්කොම හොදලා හරි ගසලා වැලේ එල්ලලා වේලෙන් ඇරලා තියලා පොඩි හමුදුරන්ට දාන්නේ හරි ගසලා දීලා මම බලා හිටියා මෝ තමන ගහලා යයිද ගනීද කියලා නේ හොරෙන් ඇවිල්ලා අර ටික අරගෙන ගියා. ඒ වගේම තමයි එනවා හරියට විනාඩි 15ක් දෙනවා. ඒ විනාඩි 15 ඔක්කොම බලා නාන්න ඕනේ. වතුර නැහැ. අත ටිකයි දිනේ අද හරි අමාරුයි මේ අපේ කාලට යන්නේ. ඉතින් අපි ඉන්න ඕනේ පොලිමේ කෝප පහයි. මෙච්චි වතුර ඇඟට දාගන්නකොට අලි පැටව වගේ මොන්ට උද්දුම ආසාවක් තියෙන. වැසිකිලි වලට ගියම කවුරුවක්වත් වලේ වැසිකිරනවද, පූච්චි වැසිකිලි කරනවද, පිට වැසිකිලි කරනවද කියලා ගාණක් නැහැ. හරියට මේ පැයක් තියෙනවා. මේ පැය ඇවිල්ලා වැසිකිලි කරලා යන්න ඕනේ. සීමිත ගාණක් තියෙන්නේ. ඉතින් අපිව සුද්ධ කරනකොට මට හිතුණා ඒක අසීමිත කුසලයක්. ඉතින් ඔක්කොටම කරන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. සමහරුන්ට ඒ වැඩේ කරන්න බෑ වමන යනවා. ඒගොල්ලන් ක්ලාන්ත හැදෙන කරන්න බෑ. ඉතින් මිනිසුන් පටවල වැඩයි. අපි අපච්චිට උපස්ථාන කරන වෙලාවේදී බෙඩ් සෝස් දෙකක් ආවා. පොල් කඩු දෙකක් විතර ඇති. මේ වගේ තැනක ඉඳලා වැසීලි කරන්න කියලා ඉඳ ගන්නකොට මේ දෙකෙන් සැරව වැක්කෙනවා. වැක්කෙනවා යටට තියන්න ඕනේ අලු පොල් අලු අලු දාපු කොළපතක්. ඇසිකිලිටත් ඇඟිල්ල දාලා ගන්න ඕනේ අපච්චිම ගන්න කොකවට වගේ වේලිලා. පිළිකාවක්. ඉතින් ඒක ලියලා නාවලා ගෙනල්ලා තිබ්බට පස්සේ මං අම්මට කියනවා ගිහිල්ලා. අර අපච්චිගේ තුවාලේ හොතු ගමන් මේ අතිම බඩ බත් ටිකක් ගන්න ඕනේ කියලා. අම්මා වනිනොත් දෙකින් විතරක් පෙරේතයා මොනවද මේ කතා කරන්නේ කියලා. මට කවදාකවත් අපිරියාවක් එන්නේ නැහැ. ඒ අත ගාලා ඔක්කොම කරලා අසුචිත්තස් කරලා ගිය ගමන් කියනවා අතෝද ගන්නසෝ බට්ටියක් ගන්න ඕනේ මේ වෙලාවෙම කියලා. ඒක මගේ හැටි. ඒක මම මෙයාගෙන් බලාපොරොත්තු වෙනවා ඒක මනුස්සකම නෑ. එයාගෙන් අහනවා මොනවද කරන්න කැමති? ආ ඔයා දෙය කරන්න මට පුළුවන් දේ මම කරනවා. ඒ නිසා ඒක කරන මනුස්සයා තේරුම් ගන්න ඕනේ මේක මගේ පැත්තෙන් බලන පින මේරුවට පස්සේ තමයි මේ පින තේරෙන්නේ. පින නැති කෙනාට ඒක පටවන්න යන්න නරකයි සමිතියක් ඉන්නකොට අපි කැමැති කැමැති කට්ටියට ගන්න වෙනවා. ඉතුරුන වැඩ ටික තියෙනවානේ. Taman ගිහිලා කරන ගියාම ඒ මනුස්සයාට දසපාරමිතාම පේනවා. අර ඉතුරු වෙන වැඩි කරපුවා. මේකෙත් ඔය මම ආපු දවස්වල හිටියා ස්වාමීන් වහන්සේ නමක් හොඳට බලාගෙන ගිහිල්ලා රෑ 10න් පස්සේ ඇවිල්ලා වැඩ ටික කරලා යනවා. කාටවත් කියන්නේ කවුද කිරුවේ කියලා. මගේ ටැප් එකක් හැදුනා මම සාමාන්‍ය කාලේ වලක් කපන්න කියලා. මගේ ආමුදන් කියලා කිව්වා සාන්තු ආ ගණන් ගන්න එපා වතුර වල තරම් තියෙනවනේ. මොකද කෙරුවේ කියලා මම කිව්වා රබර් පටියක් හොදලා තිබ්බයි කියලා. මොකද යුණාට ස්වාමීන් වහන්සේ ඉඩෝර කාලේට වෙනවනේ කියලා නෑ. ඉතින් ගණන් නෑ වතුර තියෙනවනේ. බහුවෙන්ද උදේ බලන්න ආදලා. කවුරු හැදුවද මොනවා කෙරුවද එතන තමයි මේ ශාසනික ලස්සන. එහෙම නැත්නම් මේ පිනේ තියෙන බරු ගරුසාරුකම තේරෙන්නේ මේ වශයෙන් කරන තාලෙ. අංගවන්න එපා කාටවත්. අංගේ වුවොත් පින බාල වෙනවයි කියලා විතරක් හඳනවා. දැන් ඔය දන් දීලා අඳහැර පාන්නේ. බෝඩ් ගහන්නේ. කමන්නේ නිකන් ඉන්නවට වැඩිය බෝඩ් ගහලා කමන්නේ දන් දෙන එක හොඳයි. නෑ බෝඩ් දන් දීලා බෝඩ් නොගහ ඉන්නේ කොහොිට වැඩිය හොඳයි. කිව්වෙත් තමන් කරන්න කරන්න තියෙන උහෙලම දේ කරන්න කාට ඇඟෙන්නවත් තියන්න එපා. අර නත්තල් පප්පා ඇවිල්ලා රැයට මේස් එකට දාලා යනවා කියලා කතාවක් තියෙන්නේ. එච්චරයි. ඒ නිසා සාසනික වැඩ කරන්න ගියාම කිසි කෙනෙකුට තමන්ගේ මට්ටමේ මනින්නත් එපා. ඒ වගේම මෙයා මේ දේ කළ යුතුයි කියලා කියන අධිකාරී ශක්තියක් මේ ලෝකේ කිසිම කෙනෙකුට බුදුහමරෝ දීලා නැහැ. අපිට කියන්නේ ඔයත් සාසනෙ වැඩ කරන්න, ඔයත් සාසනෙ වැඩ කරන්න, සාසනෙ තියෙනවා කරගන්න පුළුවන් හරිය කරගන්න. ඒ නිසා අර වගේ වචන කතා කරන්නවත් එපා. හැබැයි කතා කරන්නේ නැතුව නෙමෙයි හම් වෙච්ච ගමන් තමන්ට කරන්න පුළුවන් හරි කරගන්න එක තියෙන්නේ. එතකොට මේ මනුස්සයාට මේ මට කියන්න පුළුවන් ලෝකේ කිසිම තැනක පිට ගියක් කියලා හිතෙන්නේ නැහැ. ඕන තැනකට යන්න කොහේ ගියත් පිට ගියක් කියලා හිතෙන්නේ. ගිය තැනක තේරෙන්නේ ඔක්කොම මගේ තමන්ගේ නෑදෑ අතට ගියා වගේ. දන්නා තැනකට ගියා වගේ කොහේ ගියත් එක කුණ. කුණ පැත්තෙන් බලනකොට හැම තැනම එක කුණ. තමයි දැනගන්න එතනින් පටන් අර ගන්නවන නිතරංග ජයක් තියෙන්නේ. ඊ ඕන තැනක මේ සුපතිත්ත්‍ිත බව හම්බ වෙනවා. ඊ තැනම තහවුරු හම්බ වෙනවා. මොකද ඕනෙම පහත් වැඩක් කරන්න ඕන. පහත් නෑ ඒවා. ඒවා බොහෝම මනුසකමක් තියෙනවා. බොහෝම මේ බරසාරකමක් තියෙන දේවල්. හැබැයි මේ කුලියටවත් ලාභෙට නෙමෙයි සාසනෙ. එනිසා මේ උපාධිවන්ත තියාගමු අපි එතකොට හරි. Thank you. එතන සංහාංශනේ අවුලයි. ඇවුනේ නේ ඒක මත නමෙන්ද සංවිධානක කටිකේ සෝදාපේ මෙදී කතාවකම සභාවේ කොහන්සේ වැඩ කරගත් අධිකාරියකින් අමතකින් නාගරික සංස්ථාවෙන් ගලා අවසද සංකරුවක් දක්වා ඒ සදාය වදනන තුන්වරින් වර්ධක් වෙනවා දෙපාණකට සමාවිල්ලනවා සමාව දෙන්නේ ප්‍රශ්නයක් කරන ගෝවාන්තය ඊයේ කතා කරනකොට මට ලොකු අභිමානයක් ඇති වුණා මම මම කරුණේ බව තමයි ඉන්නේ. පැහැදිලිවම ඇත්ත උගෙන් තමයි සැලුට් එක ගන්න. වෙඩිමුර 21 තියලා කරන්නේ ඌ කරන වැඩේ කාටවත් කරන්න බෑ. ඔය රජකම් ඕන කෙනෙකුට කරතයි. ඒ මේ ડોક્ટર ෆෙනෑන්ඩෝ ගිහිලා තායිලන්තේ ටෝක් එකක් දීලා තියෙනවා. ඒකට අහලා තියෙනවා එලි කෙනෙක් දොර දරපන්න. තව කෙනෙක් රිදිවදන කියලා සද්දේ ඇහෙන්නේ එතනද මෙතනද කියලා. ඉතින් හිටපු ඉසාරේ බර කට්ටි ගලතු සද්ද ඇහෙන්නේ දර පලන තැන කියලා. ඉතින් තවත් ඉන්න කට්ටිය වලක සද්ද ඇහෙන්නේ එයා කිව්වලු ඒ රෙදි හොදන තැන තමයි සද්ද ඇහෙන්නේ කියලා. ඉතින් එතකොටම අර වැස්කිලි හොදන මිනිස්සයා ඇතුළු වුණාලු ඒ ශාලා ඊට පස්සේ ඔළුව පොඩ්ඩක් නතර කරලා පරිවර්තන දිගලු මෙහාට පරිවර්තනය කරලා කියන්නේ කවුරු හරි රෙදි හොදනවා කවුරු හරි දර පලනතොට සද්ද ඇහෙන්නේ කොතන රීමසි අයියෝ සද්ද ඇහෙන්නේ කනේනේ කියලා. ඊට පස්සේ ගවලන් තමුසෙට විතරයි යෝයි තේරෙන්නේ මේ ඉස්සරහ ඉන්න මිනිස්සු ටයිකෝඩ් ගහගෙන හිටියට මෙලෝ යකෙකුට මොනවක්වත් තේරෙන්නේ නැහැ කියලා කියනවා මං කිව්වේ හරීම කැත වැඩක්. ඒකේ නම්බුකාර මිනිස්සු ටික ඔක්කොම ඉස්සරහ ඉන්නවා ඒකෙකුටවත් තේරෙන්නේ මේ මොකද්ද කියන්නේ අර අර මනසට ටක් ගාලා යනකොට කිව්වලු අයියෝ කන් සද්දය ඇහෙන්නේ මෙතන කිව්වා. ඒ ඔය ඔය මේ මේ මෑතකදී ලියපු කතාවක් කියවන්න මම දෙන්නම් පොත මට තියෙනවද දන්නේ නැහැ. ඉදි කියලා තියෙනවා මේ මෑතකදී කරපු නියුරෝ සයන්ටිස්ට් සයන්ස් වල කියන අන්තිම ඉහළම මට්ටමේ. ජවනිකා තුනක් පෙන්වනවා. මානව ඉතිහාසයේ අවුරුදු 6000 ෆොටෝ තුනකින් පෙන්වනවා. හිතින්ම අවගත්ත ෆොටෝ තුන. පළවෙනි ෆොටෝ එකේ ඉන්නේ සොක්‍රටිස් සහ දාසෙක්. ග්‍රීසියේ. සොක්‍රටිස් සහ දාසෙක්. දාසයයි කියලා කියන්නේ මනුෂකමේ භාගයක් තියෙන එකේ. ඌට ආත්මයක් නැහැ නේ. ස්වාමයාට පුළුවන් මරන්න. ස්වාමීන්ට පුළුවන් වෙන කෙනෙකුට විකුණන්න. ඌට නෑ අයිතිවාසිකම පැනලා ගියොත් මරන්න පුළුවන්. දැන් සොක්‍රටිස් කියලා කියන්නේ මුළු ලෝකෙම ඉන්නේ උසස්ම කෙනා. මේ දෙනගේ සත්ත පහක වෙනසක් නෑ කියලා දැන් ඔප්පු කරනවා. සොක්‍රටිස්ගේ හෝ 16ගේ තියෙනවනම් වෙනස 0.02 දෙකයි තියෙන්නේ කියලා. ඒ වුණාට සොක්‍රටිස් සලකන හැටි 16 සලකන හැටි බලනවා අපි කොච්චර පාහරද කියලා බලන්න. කොච්චර පාහරද කියලා බලන්න මනුස්සකමවත් නැහැ අපි ගාව. අද අද මේ RNA DNA ඇනලයිස් කරලා පෙන්නනවා මිනිස්සු දෙන්නෙක් අතර තියෙන වෙනස 0.02 දෙකයි කියලා. ඒ වුණාට අපි මූ පිරිමියා, මූ ගෑණි, මූ සියන්නිකායේ, මූ අරකේ මේකේ උසස් කුලේ අනම්මන කියලා මරා ගන්නවනේ. ඒ මොකද අපි මේ manussකම නැහැ. manussකම උඩ තියෙන ඔක්කොම ගණන් අරගෙන. අන්තිමට manussකම නැහැ. බුදුරජාණන් වහන්සේගේ තියෙන ඉතාම ශ්‍රේෂ්ඨකම තමයි සෝපාක ආවත් එළිවැල්ලේ පටාචාරාව ආවත් විසාකාව ආවත් සුද්ධෝදන රජුරු ආවත් මනුස්සකම තමයි දකින්නේ. එතෙන්ද යනකම් යන්න පුළුවන් කියන එකයි මගේ විශ්වාසය ඉතින් අදත්. අදත් අපිට පුළුවන් අපිට මේ මනුස්සකමට යන්න පුළුවන් එදා ගිය දාසේ බුදු වෙනවා. මේ වෙලා තියෙන මේ භාවනා කරන මිනිසුන්ට අන් ඇවිල්ලා. මනුස්සකම නැහැ. විචුට තේරෙන්නේ නැහැ මේ අනික් මිනිස්සු පව් කරනවා. ඉතින් මොකෝ ප්‍රශ්නයක් නැහැ. ඉතින් මිනිස්සුනේ වගේ පව් කරන තමන් සීල් දක්කයි කියලා. අද මිනිස්සුගේ ඇඟට හේතු කරන්න දෙයක් නැහැ නේ. නිසා භාවනා කරන්න කරන්න නිහතමානී වෙන්න ඕනේ. භාවනා කරන්න කරන්න අනුන්ට සමාව දෙන්න ඕනේ. සමාධියට හිතන්න ඕනේ මේගොල්ලන්ගේ අනුකම්පාව සමා නැත්තම් බණ භාවනාවක් කරන්න බෑ. තේරුමක් නැහැ. අර මන්ට කිව්වාගේ මේ පල්ලෙහාම වැඩේ කරන්න බැරි නම් භාවනාවක් නැහැ. එදින්දා ක්‍රියාකාරී ජීවිතේ සතිය පවත්වන්න බැත්ත පවත්වන්න බැන්න මොකටද යෝ සතිය ඇති වෙන්නේ? ඉතින් නැව බුදුරජාණන් වහන්සේම අඩුතක් හිරුවක් කළ නැහැ. උන්වහන්සේ හැම වෙලාවෙදීම ඉඳගෙන හිටියා සක්මන් කරත් මේ තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිත්තෝ ඒතං සතින් අදිට්ඨිය බ්‍රහ්මේතං විහාරං ඉදමාව. ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් ඇවිද්දත් නිදාගත්තත් තදවල නින්දෙන් සිටිය හැම වෙලාවෙම සතිය අදිෂ්ඨාන කරනවා ඌ බ්‍රහ්මෙක් වගේ තමයි කියලා තියෙනවා. බ්‍රහ්ම විහාරේ. ඒ නිසා අපි අර ඉගෙන ගන්න කාලේ පටන් ගන්නකොට භාවනා මධ්‍යස්ථාන දෙනවල සද්ද කරන්නේ නැත්නම් කාර්ක පුරුදු කරන එකට කමන්නේ නැහැ නේ. ආධුනිකයනේ. ඊට පස්සේ කියනවා ටිකක් සක්මන් කරන ගමන් මේක පුරුදු කරලා එමෙිට එමෙිට ඉදිනදා ජීවිතේ වැඩවලට ගෙනිලා භාවනා මධ්‍යස්ථානෙන් පිට ගියත්, ගෙදර ගියත් තමන්ගේ එකලස, තමන්ගේ විවේකය, තමන්ගේ මේ හුදකලා බව ওই කාර්ය බහුල ජීවිතය ගත කරන්න පුළුවන් වෙච්ච දවස් තමයි බුදුහමර කවුද කියලා තේරෙන්නේ. එහෙම එහෙම පුළුවන් වුණාට ආධුනිකයා ඒ ගන්න ප්‍රයත්නේ පහත් කළ සලකන්නත් නරකයි. හැබැයි හැමදාම ආධුනිකත්වයේ ඉන්නත් නරකයි. ඉහිල්ලට ගිහිල්ලා අර හැම හැම ක්‍රියාවකදීම එළඹ සිට 100න් කටයුතු කරන්න පුළුවන් වෙනවනම් ඔය අවුරුදු 2600 කතා තනි පල්ත්‍ර පත්‍ර පතල් බොරුවක්. එදා බුදුන් කාලේ හිටපු දේම අද කරන්න පුළුවන්. ඔය දඹදිව කරපු දේම අද කරන්න පුළුවන්. හැබැයි හැකි සංඥාවෙන් යන්නේ. මම කරනවා මම මට පුළුවන් කියලා. මොනක්වත් බාධා කරන්නේ දැන් තව විනාඩි 5ක් තියෙනවා අපේ ධර්ම සාකච්ඡාව. ඊට පස්සේ අපි හතරට නැවත රැස් වෙනවා පරියන්ඛයක් සඳහා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.